නමෝ තස්ස භගව බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව හැඟීමක් ඇවිල්ලා අපි ශාසනයේ තුල යම්කිසි ආකාරයකින් ධර්මයේ පුරුදු පුහුණු කරන්න ඕනේ කියලා හිතක් ආවම එක එක්කෙනා එක එක දේ කරනවා. එතකොට මේ කරන දේවල් තමන් ධර්මයේ තුල මුලින්ම කළ යුතුයි කියලා පෙන්නපු දේමත තමන් කරන්න කියන එක ගැන ඔබට වටහා ගත හැකි දේශනයක් අද අපි සාකච්ඡා කරමු. මේ සූත්‍රයේ නම පින්වත්නි සත්‍ති සූත්‍රය. මොකද්ද? සත්‍ති සූත්‍රය. බොහොම පුංචි දේශනයක් මේක. සංයුත්නිකාය 1 කියන පොත් වහන්සේ තුල සඳහන් වෙන්නේ ශක්ති කියන්නේ පින්වත්නි සැත අපි කියනවා ආයුධයට සැත් දැන් ආයුධයෙන් කරන ප්‍රතිකර්ම වලට අපි සැත්කම් කියලා කියනවානේ. ඒතර සිංහල භාෂාව තුළ සැත්කම කියන වචනේ පාවිච්චි කරද්දී මේ සැත කියන වචනේ අපිට මුණ ගැහෙනවා. අන්නේ සැත ආයුධය ගැන තමයි ශක්ති කියලා මෙතනදී මේ සූත්‍රේ නමට එකතු වෙලා තියෙනවා. එතකොට මොකද මේ ආයුධයක් මුල් කරලා කතා කරන දේශනාව. දෙවි කෙනෙක් ඇවිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරපු වාක්‍යයක ගාථාවක් තියෙනවා. ආන්ගේ ගාථාවට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාථාවක් පදානවා. මේ මුළු සූත්‍රේ පුරාම තියෙන පින්වත් ওই ગાථා දෙක විතරයි. එතකොට මේ සත්‍ති සූත්‍රයේ මේ තියෙන ગાථා දෙක අපිට අපේ ජීවිතේට ලොකු ඉලක්කයක් ඇති කරලා දෙන්න උපකාර වෙනවා. ඒ නිසායි මම මේ දේශනාව තෝරගත්තේ පුංචි වුණත්. පින්වත්නි අපිට දැන් ධර්මයේ හැසිරෙන්න පටන් ගත්ත කෙනෙක් මුලින්ම ඔබ දකින්න නේද සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ ගත කරපු තමන්ගේ විනෝදමය දේවල් වලින් ඈත් වෙලා සමහරලාට විනෝද ගමනක් යන්නේ නැතුව සමහරලාට තමන් පාවිච්චි කරපු රන්දිදී ආභරණ පැත්තකට තියලා ඊළඟට තමන්ගේ දරුවෝ ගැන තියෙන වගකීම් වලින් ඈත් වෙලා මේ ඔක්කොත් මේවා පාවිච්චි කරද්දී මේවට ඇලෙනවා කියන මනසකින් ඒවෙන් ඈත් වෙන්න උත්සාහ කිරීමක් අපිට පේනවද නැද්ද? තේරෙනවනේ. ඒ කියන්නේ මේවා එක්ක එකතු වුණොත් ඇලෙනවා. ඒ නිසා ඇලීමමයි ඇති වෙන්නේ මේවත් එක ගැටීමමයි ඇති වෙන්නේ කියලා මේ බාහිර බොහෝ දේ අත්හරින්න උත්සාහයක් ගන්නවා. එතකොට ඒ දේ ධර්මයක් පුරුදු පුහුණු කරන කෙනෙක් මුලින්ම කළ යුතු දෙයක් හැටියට වර්තමානයේ අපේ මනසේ තියෙනවා. ඒ නිසා තමයි අපි දකින භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක් කවදාකවත් යයිද විනෝද ගමනක් යාළුවොත් එක්ක එයා භාවනාවල ටික නැඹුරු වුණා. ඒතොර එයා යාළුවොත් එක්ක විනෝද ගමනක් යන්නේ නැහැ කිසිසේත්ම නේ. ගියොත් යන්නේ සීලෙ හොඳට රකින්න. හොඳට භාවනා කරන තවත් පිරිසක් එක්ක ඕනම් කොහේ හරි වන්දනා ගමනක් යයි විනෝද ගමනක් නම් යන්නේ නැහැ. එතකොට මේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ ශාසනය තුළ නියම ක්‍රමයක්ද? ඒකද අපි මුලින්ම කළ යුත්තේ. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මං කව ගාතාවක් වදාලා කියලා මේ සූත්‍රය සඳහන් වෙනවා කියලා ඒ ගාතාවේ තියෙන පින්වත්නි අර්ථය මේක. එයා කියනවා ඇවිල්ලා ස්වාමීනි යම් කිසි කෙනෙක් හිස ගිනිගත්තා වගේ ආයුධයකින් පහර ගෑවට පස්සේ ඒ ආයුධයෙන් පහර කාපු තැනට ප්‍රතිකර්ම කරන්න මහන්සි ගන්නවා වගේ වහ වහ උත්සාහ ගන්න ඕනේ කිව්වා කාමයන්ට තියෙන ඇල්ම අයින් කරන්න ඇල්ම දුරු කරන්න මොකක් වගේද ආයුධයකින් පහර ගෑවගේ හිස ගිනිගත්තා වගේ උත්සාහ කරන්න ඕනේ කිව්වා කාමයන්ට තියෙන ඇල්මෙන් ඈත් වෙන්න එතකොට අපි කියපු සාමාන්‍යයෙන් අපේ ඔය බෞද්ධයන් අතර තියෙන අදහසම නේද ඔය දෙවියන් තුලක් තියෙන්නේ. කාමයන්ගෙන් ඈත් වෙන්න ඕන පුළුවන් තරම් ඉක්මනට හිසගිනි ගත්තා වගේ. මේ දිමුතුමණිකෝව පාවිච්චි කර කර මේ මොනවද මේ මේ ජීවිතේ කියලා අපි ඒව ඈත් කරනවා. මේ හිස ගිනි ගත්තා වගේ ආයුධයකින් පහර කෑවා වගේ කරන මේ දේ බුදුරජාණන් වහන්සේ කොහොමද අර මේ දෙවියාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වේ කියලා ඊළඟ ගාථාවෙන් බලපෑයි. තථාගතයන් වහන්සේ ඒක අනුමත කළාද ප්‍රතික්ෂේප කළාද උන්වහන්සේ ලස්සන ගාථාවක් හදාගා. ඒ ගාථාවේ අර්ථය මේකයි පින්වත්නි. යමෙක් හිස ගිනි ගත්තා වගේ ආයුධයකින් පහර කෑම මේ පහර කෑ තැනට ප්‍රතිකර්ම කරනවා වගේ සක්කාය දිට්ඨිය දුරු කරන්න මහන්සි ගන්නවා කියලා. දැන් බලන්න දෙවියා කියපු කතාවේ බුදුරජාණන් වහන්සේ වදාළ කතා මේ ප්‍රකාශ ඒ ගාථාවේ වෙනස මොකද්ද? දෙවියා කිව්වේ කාමයට තියෙන ඇල්ම දුරු කරන්න ඉස්සෙල්ලා මහන්සි ගන්නවා. කාමරාග. බුදුරජාණන් වහන්සේ වදාළේ සක්කාය දිට්ඨිය දුරු කරන්න ඉස්සෙල්ලා මහන්සි ගන්නවා. දැන් බලන්න මේ කාරණාව කොච්චර අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මගක්ද කියලා අපි මේ දේශනාව අවසන් වෙනකොට ඔබටම තේරෙයි. ඔය ඔච්චරයි පින්වත්නි මේ මුළු දේශනාවම තියෙන්නේ. දැන් මේ කාරණාව හොඳින් විමසමු. ඔබට නිකන් කියන්න ඔබ දන්නවා විශාඛා බුදුරජාණන් වහන්සේගේ කාලේ මොන මාර්ගඵලයට ආපු කෙනෙක්ද? ඔව් සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කළාද නේද? දුරු කළා. සක්කාය දිට්ඨිය දුරු කළා. එතුමි තුල කාමරාගයෙන් අවශ්‍ය ජීව ජීවන ප්‍රවැත්මක් තිබුණාද නැද්ද? කාමරාගයත් එක්ක එකතු වෙච්ච තිබුණා. අය මහ වටිනා කෝටි ගාණක් වටින ආභරණ පෙළඳුන දරුවන් හැදුවා. ඒ වගේම හොඳට සියලු සම්පත්තින්ද ඒ විතරක් නෙමෙයි පින්වත්නි ඇය පුංචි කාලේ සෝවන් වෙච්ච කෙනෙක් වුණා. ඇගේ ජීවිතය තුළ යාළුවොත් එක්ක විනෝද ගමන් යන ආදී දේ නැති වුණෙත් නැහැ. මේ එකට හොඳ සිද්ධියක් තියෙනවා එක තැනක. ඔබට මතක ඇති යාළුවොත් එක්ක උයනට යනවා. ශ්‍රී ලංකාවේ. එතකොට ඒ උයනට ගිය යාළුවෝ ටික ධර්මයේ තුල ඉන්න කට්ටියක්ද? නැහැ. මොකද එයාලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන බුදු කෙනෙක් ජීවමානව ආරාමේ වැඩ ඉඳිද්දි මගපල්ලාබින් බිහි වෙච්ච ධම්සභා මණ්ඩපයක ඉඳලා බෝතල් ටිකක් ගෙනල්ලා පිව්වා. කාන්තාව ටිකක්. එච්චරටම අසික්කිත හිතක් තියෙච්ච කාන්තාව ටිකක්ද නේද? දැන් ඔබ හිතන්න දැන් අපේ ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්න වෙලාවේ සේනාසනේ කවුරු හරි කට්ටියක් මේ ධර්මශාලාව ඇතුළට වෙලා බෝතල් ටික දෙනලා බිව්වොත් එහෙම ලොකහඳුර තිද්දිම කියන්නේ ළඟයිදී නෙමෙයි ලොකහඳුර කොටියේ හරි කොහේ ඉද්දි මේ ශාලාව ඉඳන් බොනවා නම් කියන්නේ පහත් හිතක් තියෙන පිරිසද නැද මෙච්චර මේ ධර්මශාලාවක් ඇතුළට වෙලා නායකයන් සිද්දිත් එහෙම වරදක් කරන්න දරන පහත් හිතක් තියෙනවානේ ඒකත් පින්වත්නි බුදු කෙනෙක් ඉද්දි ඒ ආරාමය තුල බුදුරජාණන් වහන්සේ උදේහවස ධර්ම දේශනා කරන මගපලලාභින් දිහි වෙච්ච උන්වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් උන්වහන්සේ ධර්ම දේශනා කරපු ධම්සභා මණ්ඩපය ඇතුලේ බෝතල් ටිකක් ගෙනල්ලා බොන්න තරම් ඒකත් කාන්තාවයිනේ. ඒ තරම් පහත් හිතක් ඇති යාළුවෝ ටිකක් දැන් මේ විසාකත්වයේ කුයන්ට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට පේනවා දැන් අපි පොඩ්ඩක් භාවනා කරපු ගමන් පින්වත්නි විනෝද ගමනක් යන්න බෑ යාළුවොත් එක්ක කියලා හිතද්දී විසාකගේ අපේ අතර ලොකු වෙනසක් තියෙනවානේ. විසාක සක්කාය දිට්ඨිය නැති කරලා එයා කලේතු ගමන ගාන්ට අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා. පිළිවෙලට යනවා වගේ යනවා. අපි අපි කරන දේ හරියට මේ වගේ බලලා කරන වැඩේ වගේ. බලලා පින්වත්නි තමන්ගේ අසුචි ටික දාලා ඊට පස්සේ මොකද කරන්නේ? වැලි වලින් වහන. වැහුවට පස්සේ බල්ලට හිතෙන්නේ දැන් පොළොව වගේ. කියන්නේ කලිනුත් පොළොව පෙන් පෙනුමට තිබුණනේ. දැන් අසුචි ටික වැලි වලින් වැහුවට පස්සේ දැන් බැලුවට පස්සේ පොළොවම පේනවා. දැන් හරි කියලා හිතනවා. හරිද? නෑ. අපි මේ යම් කිසි විදිහක කාමය දුරු කරන්න කියලා රත්තරන් බඩු පැත්තකින් කියනවනම් විනෝද පොඩ්ඩක් පැත්තකට කියනවනම් ඒ පින්වත්නි වැලි වලින් බහනවාගේ වැඩක්. ඒක නෙමෙයි කළ යුතු අයින් කරන එක. අයින් කිරීම සඳහා අවශ්‍ය දේ කරන එක වෙනම දෙයක්. වැලි වලින් බහන එක වෙනම දෙයක්. එතකොට මම ওই විසාකගේ ජීවිතයේ සිද්ධි මතක් කළේ ඔබට. අද යම් කිසි කෙනෙක් සෝවාන් වෙන්න නෙමෙයි චුට්ටක් වැඩිපුර භාවනා කළොත් එහෙම එයාගේ තියෙන ව්‍යාපාර ටික කඩන් අප්පල් කරගන්න. ඒ වුණාට අනාථ පිණ්ඩික සිටුතුමාලා හොඳට ව්‍යාපාර කළා. බිම්බිසාර රජතුමන් හොඳට රජකම් කළා. ඒ ආදී වශයෙන් අපිට තේරෙන පින්වත්නි, ඒ ඇත්තු ගිහි ගෙදර කටයුතු සමබරව කරගෙන ගියා. ඒගොල්ලෝ කරපු එකම දේ මොකද? සක්කාය දිට්ඨිය නැති කරපු එක. ඒතර එහෙනම් එක දෙයක් තේරෙනවා සක්කාය දිට්ඨිය නැති කිරීමත් කාමරාගය නැති කිරීමත් කියන්නේ එකද දෙකද? දෙකක්. මේ සම්පූර්ණ දෙකක්. මේ දෙක ඔන්න අද ටිකක් කතාවට භාජනය කරගන්නවා. සක්කාය දිට්ඨිය. අනු බුදුරජාණන් වහන්සේ වදාළා හිස ගිනි ගත්තා වගේ ආයුධයකින් පාරකයා වගේ කෙනෙක් මුලින්ම කරන්න ඕනේ මොකද්ද? සක්කාය දිට්ඨිය නැති කරන්න මහන්සි ගන්න. අපිට ඔන්න ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදයක් දැන් ලැබුණා පින්වත්නි. අපි දැන් එහෙනම් ආයුධයෙන් පහර කෑවා වගේ කළ යුතු දේ මොකද්ද? සක්කාය දිට්ඨිය නැති කරන්න මහානි ගන්න එක. අපි ඊ වැඩසටහනේදී ඔබට සක්කාය කියන්නේ මොකද්ද කියලා තේරුම් කළා. සක්කාය කියේ පංච පාදානස්කන්ධෙට කියපු නම. එතකොට සක්කාය කියලා කියන පංච පාදානස්කන්ධයේ අනු කුමක්ද කියලා අපි ඊයේ දවසේ සාකච්ඡා කළා. නමුත් ඊයේ පැමිණිච්ච නැති පින්නතුන් මෙතන ඉන් සහභාගී වෙලා ඉන්න හින්දා යම් මට්ටමකට ටිකක් ඊයේ තරම්ම නෙමෙයි යම් මට්ටමකට ටිකක් සාකච්ඡා කරගෙන යනවා අපි ඔබට පංච පාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් ගනිමින් පින්වත්නි අපි විමසලා බලමු සක්කාය කියන පංච උපාදානස්කන්ධ කෙරෙහි මොකද්ද මේ දිට්ඨිය? දිට්ඨි කියලා කියනකොට එතන පැහැදිලිවම මොකක්ද කියන එක තේරුම් ගත්තොත් ඒ දිට්ඨිය නැති කරන්න තවත් දිට්ඨියක් ගෙනවා. සක්කාය දිට්ඨිය නැති කරන්න තවත් දිට්ඨියක් ගෙනවා. මොකද ඒ දිට්ඨිය? සම්මා දිට්ඨිය. පංච උපාදානස්කන්ධය කෙරෙහි වැරදිච්ච දිට්ඨිය සක්කාය දිට්ඨිය. පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයක් ඇති වෙච්ච දිට්ඨිය සම්මා දිට්ඨිය. ඒ නිසා ඔබ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගත්තොත් ඔබට මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා අවබෝධයෙන් දකින්න පුළුවන් වුණොත් ධර්මතාවයක් හැටියට මේක ධර්ම ඒක දකින්න පුළුවන් වුණත් උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් දැක්කොත් එදාට සම්මා දිට්ඨියට පැමිණියා. සම්මා දිට්ඨියට පැමිණියා නම් පින්වත්නි ඉතිරි අංග හතත් ඒත් එකම තියෙනවා. මොනවද සම්මා දිට්ඨියත් එක තියෙන ඉතිරි අංග හත? සම්මා සංකල්ප ආදී ඉතිරි අංග හත. ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට සම්මාදිට්ඨියට පැමිණිය කියන්නේ ඉතිරි අංග හතත් එක්කම මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයටම පැමිණියා කියන එකයි ඒකේ තේරුම. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා කියලා කියන්නේ බින්වත්නි ලස්සන වචනයක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා සෝත කියලා පැමිණියා කියන්නේ ආපන්න එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා කියන්නේ සෝතයට ආපන්න වුණා ඒක තමයි සෝතාපන්න කියලා කියන්නේ. මේ අපේ මත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ සංවිධනිකාය පහේ තියෙන සත්‍ය මේ මේක තියෙන්නේ සෝතාපන්න සංයුත්තේ. එතකොට මේ වචනේ උනහන් පෙන්වලා තියෙනවා සෝතයට ආපන්න වෙන එකයි සෝත කිය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එහෙනම් සම්මාදිට්ඨියට පැමිණිය කියන්නේ සෝතාපන්න වුණා. එතකොට සම්මා දිට්ඨියද පැමිණියා කියන්නේ අනිත් පැත්තෙන් සක්කාය දිට්ඨිය නැති වුණා. සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ සෝතාපන්න වුණා. ඒතර දැන් අපිට ඔන්න තේරුම් ගන්න ඕන පින්වත්නි දෙයක් මෙතෙන්දී යමෙකුට දැනට ලෝකේ රජ කරන රජෙක් ඉන්නවා. ඕනම කෙනෙකුට. අපි ඕනම කෙනෙක් තුළ ඒ රජ කරන රජු කවුද? සසරේ මෙතෙක් ආපු රජු, අපිව පාලනය කරපු රජු. සක්කාය දිට්ඨිය. දැන් ඒ රජුව මර්ධනය කරන්න අපි ගේන්න ඕනේ තව රජෙක්. ඒ රජු කවුද? සම්මා දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන රජුත් එක්ක සටන් කරන් ඉන්න දක්ෂ එකම රජු සම්මා දිට්ඨි රජු විතරයි. සම්මා දිට්ඨි රජු ගෙනාවොත් සක්කාය දිට්ඨි රජු ඒ කාන්තෙන්ම මැරෙනවමයි. එතකොට දැන් මේකෙදී ඔබට එනම් අද සම්මාදිට්ඨිය අරගන්න පංච උපාදානස්කන්ධ කෙරෙහි අවබෝධයක් ඇති කරගන්න සක්කාය දිට්ඨිය නැති කරගන්න අවශ්‍ය කරන මගක් තමයි මේ සාකච්ඡා කරන්නේ සත්‍ය සූත්‍රය අසුරු කරලා. උපාදානස්කන්ධ පහ කිව්වට පස්සේ අපි දන්නවා රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ එම වචන ටික පින්වත්නි අපිට ධර්ම ධර්මයේ තුල සඳහන් වෙන කාරණා විතරයි ධම්මමඤ්ඤාය අත්තමඤ්ඤාය කියලා මම කිව්වා කාරණා දෙකක් තියෙනවා ධම්මමඤ්ඤාය කියන්නේ ওই වචන ටික හරියට දැනගන්න ඔක්කොම මොකද්ද රූපේ කියන්නේ මේ මේ මේවා කියලා විභංග වශයෙන් දැනගන්නවා වේදනා කියන්නේ මේවා ස්පර්ශ නිසා හටගන්න ওই ටික දැනගන්නවා එතකොට ඒ ධම්මමඤ්ඤාය තුළ ඒ කියපු පංච උපාදානස්කන්ධේ අර්ථය මොකද්ද? කොහොමද ඒක වෙන්නේ කියන එක දැනගන්න එක තමයි අත්මඤ්ඤාය කියන්නේ. අන්නේ කොහොමද වෙන්නේ? මොකද්ද මේ උපාදානස්කන්ධ කියන්නේ කියලා දැනගත්තොත් පින්වත්නි එතනින් එහාට තමයි එයාට ධම්මානුධම ප්‍රතිපන්න වෙන්න පුළුවන්. නිකන් මෙහෙම කියමු. ඔන්න ඔබට කවුරු හරි කෙනෙක් කියනවා ආන් අතන කැලයක් තියෙනවා ඒ කැලේට ගිහිල්ලා මෙන්න මේ අසවල් පැලෑටි අරගෙන එන්න. එතනම ඔබට කිව්වා කියලා තමයි. ඊළඟට කියනවා ඒ පැලෑටිය ඒ ගහක් අරගෙන එන්න කියලා කිව්වට පස්සේ දැන් ඔබ ගහේ නම විතරක් දැනගෙන කැලේට ගියොත් එහෙම ඔබ තාම ගහ කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැත්තම් ඔබ කැලේ පුරාම ඇවිද්දා ඔබට ගහ හොයතයිද? ගහ ගැන දන්නේ නැහැ. ගහ මොකක් වගේද මොන වගේ ගහක්ද කියලා කිසි ගහේ හැඩරුව කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් කැලේට ගිහලා ගහ හොයනවා. අදහට කැලේ ගස් හොය හොය තමයි හැමදාම ඉන්නේ ගහ හම්බෙන්නේ නැහැ. ගහ කියන්නේ මෙන්න මේ ගහ කියලා ගහේ නම දැනගන්න එක තමයි අපි ත්‍රිපිටකයෙන් කරගත්තේ. එතකොට පින්වත්නි, ඒ දේශනාව ඇසුරු කරලා තමන්ගේ මත නෙමෙයි ඒ දේශනාව ඇසුරු කරලා ගහේ හැඩරුව මොකද්ද ගහමන වගේද කියන එක දැනගන්න ඕනේද නැද්ද දැනගන්න ඕනේ ආන් ඒ වගේ අර ගහ ගැන අපිට කිව්ව කෙනාම ඇසුරු කරලා අපි ආගෙන් දැනගන්න ඕනේ ගහේ හැඩරුව මොකද්ද ගහමන වගේද කියලා ඒ දැනගත්තත් තාම ගහ දැකලා තියනවද නැහැ ඊට පස්සේ තියෙන්නේ ගිහිල්ලා කැලේට ගිහින් ගහ හොයාගන්න එක. දැන් ඔබ මතක තියාගන්න එහෙනම් දැන් අපි ඊයේ දවසේ සාකච්ඡා කරපු දේශනාවට සහභාගී වෙච්ච අතසම් කරා. හොඳයි. දැන් ඔයගොල්ලෝ ඔක්කොම පින්වත්නි පංච උපාදානස්කන්ධය කියලා අහලා තිබුණා. ඒ මේ මේවා කියලා අහලා තිබුණා. ඒ ගහ ගැන අහලා තිබුණා වගේ. දැන් අපි පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අර්ථය ගැන ඊ සාකච්ඡා කළා. ඒ හරියට ගහේ හැඩරුව ගැන තේරුම් ගත්තා ගහ මේ වගේ මෙන්න මෙහෙම ගහක් කියලා. දැන් ඔබ හිතන් ඉන්නවා ආයෙත් දැන් මට පංච උපාදානස්කන්ධය අවබෝධ වෙලා එහෙනම් හරි කියලා. ඒ කියන්නේ ගහේ හැඩරුව ඔක්කොම දැනගෙන දැන් ගහ ගැන හිතේ මැවිලා ඉවරයි නා ගහ කියන්නේ මේ වගේ එකක් කියලා. ඊට පස්සේ ආ ඉතින් ගහ හොයන්න යන්න නැතුව කල්පනා කරනවා දැන් ඉතින් මට ගහ හම්බුණා. ඒ වගේ වෙන්න එපා. ඒ නිසා මතක තියාගන්න මේ ගහේ හැඩරුව දැනගත්තත් දැන් ගහ දකින්න යා යුතුයි. ඒ යා යුතු කොයි පැත්තටද? කැලේට ගිහිල්ලා කැලේ සොයලා මේ ගහ සොයාගෙන ගහ දකින්නා වගේ තමයි පින්වත්නි පංච පාදානස්කන්ධය දකින්න නම් සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා සමාධින් වික්කවේ භාවිත සමාධිය භාවිතා කරන්න කියලා සමාධිය භාවිතා කරලා සමාධිමත් සිතක් ඇති කෙනෙක් මොකක්ද දකින්නේ සමාධිමත් සිතක් තුළ පංච පාදානස්කන්ධය කියලා. සමාධි භාවනා සූත්‍ර කියනවා. එහෙනම් පින්වත්නි කැලේට යන ක්‍රමය මොකද්ද? සමාධිය පුරුදු පුහුණු කරන්නේ. සමාධිය කියන්නේ මහා ලොකු බරකට ගන්න එපා. මේ හිතේ විසිරිච්ච ගතිය සංසිඳවල ඒක යම් සංසිඳිච්ච මට්ටමක් නම් පුරුදු කරනවා. එතකොට ඒක අනිවාර්යයෙන්ම වාඩි වෙලාම කරනවා කියලා කියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. වාඩි වෙලාම භාවනා කළ යුතුයි, වාඩි වෙලාම සමාධිය පුරුදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් වදාළේ නැහැ. විමුක්තායතන කියලා තියෙන සූත්‍රය, ඒ සූත්‍රය හරි අපූර්වට පෙන්නවා. ඇතන් කෙනෙකුට මේ ධර්මය අවබෝධ වෙන්න සමාධිය ඇති විය හැකි කිව්වා. ධර්ම දේශනාව කරන අතරේ ධර්මදේශනාවක් පවත්වද්දී සමාධියක් ඇති වෙලා දේශකයන් වහන්සේට මේ මේ ධර්මය අවබෝධ වෙන්න පුළුවන්. අර උපාදානස්කන්ධය විමසමින් සාකච්ඡා කරනකොට අවබෝධ වෙන්න පුළුවන් සමාධිමත් සිතට. ඒක එක ක්‍රමයක්. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි ධර්මය අහද්දී. දැන් ඔබ සමහරවිට අහලා තියෙනවා මේ දේශනාව අවසන් වෙනකොට සෝතාපන්නනවා යাদি වචන. ඒ තමයි අර දෙවෙනි කොටස. ඇතම් කෙනෙක් ධර්මය අහගෙන ඉන්නකොට එයාගේ හිත සමාධිමත් වෙලා ඒ සමාධිය යම් ස්ථාවර බවක් හැදෙලා එයාට ඒ සමාධිමත් සිත තුළ අර අහන ධර්මයේම නුවණින් තේරිලා වැටහෙන්න පුළුවන් අවබෝධ වෙන්න පුළුවන්. ඒ දෙවෙනි එක. ඊළඟට පින්වත්නි තව එකක් තමයි සත්‍යයනා කරගන්න. සත්‍යයනා කරනකොට නුවණින් විමස විමස තේරුම් ගනිමින් සත්‍යයනා කරනවා නම් අර්ථ වැටහෙනකොට එයාට එතන සමාධියක් ඇති වෙලා මේ ධර්මයේ අවබෝධ වෙන්න පුළුවන්. ඒ තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව යම් කිසි කෙනෙක් ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරමින් ඉන්නකොට ඒක අපි දමු බස් වලට වෙන්න පුළුවන්. පාර යනකොට වෙන්න පුළුවන්. කුස්සියේදී වෙන්න පුළුවන්. වැසිකිළ කිසිකිළ කරන තැනක වෙන්න පුළුවන්. කොහේ හෝ තැනක වෙළඳ සැලක ගිහිල්ලා ඉන්නකොට උනත් ඔබට නුවණින් මෙනෙහි කරනවා නම් දකින්න දේත් එක්ක ඔබ සාරි කඩේ සාරිය දිහා බලන් ඉන්නේ. සාරිය දිහා බලන් ඉන්න අතර ඔබට මේ ධර්ම ධර්ම කාරණා නුවණින් විමසීමක් වුණොත් ඒ නුවණින් විමසන මොහොතේ ඔබේ සිතේ යම් සමාධි බවක් හැදුනොත් පිනකුත් ඇතුව ඔබට එතන උනත් මේ ධර්මය අවබෝධ වෙන්න පුළුවන්. ඒ විදිහට අවබෝධ වෙච්ච අය උල උඩ අවබෝධ වෙච්ච අය හිටිය. සැනකෙන කරන තැන්වල සර්කස් පෙන්නපු රජගහනුවර සිටුතුමා සර්කස් එක පෙන්වන අතරේ සමාධිය වැඩිලා අවබෝධ වුණා. ඒ කියන්නේ යා මෙතන බිමින් කර්ණම ගහලා උස උණබම්බුව උඩට නගින්න තිබුණා. බිමින් පිටත් වෙලා උණබම්බුවට නගින අතර කාලේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුණා ගාතාවක්. ඒ ගාතාව ඇහිලා ඒ සර්කස් එක ගහගෙන උඩට නගින ඔය අතර කාලේ පින්වත්නි සමාධිමත් සිතක් ක්ෂණිකව වැඩිලා මේ ධර්මය අවබෝධ වුණා. රජගහනවල සිටතම. ඒකට දෙව්වාහලදී ආනන්ද හඳුරෝ හතරේ දියවුන් මේකවත් නැතුව තමයි රහත්ුනේ කියලානේ. ආනන්ද හඳුරෝ විතරක් නෙමෙයි දැන් මේ රජගහනවල සිටතුමා වුණා හතරේ දියවුන් එකක්වත් නැහැ. මොකද බිමින් පිටත් වෙලා අර උස උණ බම්බෝඩට නගින අතරේ කැරකි කැරකි කර්ණම ගහගෙන යන අතර තමයි රහත් වුනේ. ඒතර බිමින් පිටත් වුනේ පුතඥයෙක් විදිහට අර උණවංග උඩට නැගිනකොට රහතන් වහන්සේ නම. නවට පින්වත්නි එවැනි සිදු බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාව උදෙසා වැඩි. ඒ කියන්නේ උන්වහන්සේ දැක්ක මේ රජගහනුවර සිටුතුමාට ධර්මය අවබෝධ වෙන මොහොත එයාට මෝරලා තියෙන ඉන්ද්‍රිය උන්වහන්සේත් සර්කස් බලන්න වැඩි. එහෙනම් දැන් මිනිසු බැලුවා ආද රජගහනුවර සිටුතුමා මේ සර්කස් පෙන්වනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ සර්කස් බලන්න ඇවිල්ලා ඉගෙන උන්වහන්සේ සීමාසගත පිටින්. ඉතින් මේ සමහර අයට මේක මහා චකිතයක්. ඉතින් අරය කර්ණම ගහගෙන යන අතර බුදුරජාණන් වහන්සේ එයාට ඇහෙන්න ගාථාවක් පිට කළා. ඒ ගාථාව තුල ලොකු අර්ථයක් තියෙනවා. ඒ ගාථාව යා අතීතේ ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙක් මතුවලා ආවා. හොඳට මතක තියාගන්න දැන් ඔබ මේ ජීවිතේ මේ ධර්මයේ නුවණින් විමසනවා නම් පුරුදු කරනවා නම් මෙතන ඔබට යම් ප්‍රතිඵලයක් ලැබුණත් නැතත් ඔබට ඒක අනාගත ජීවිතයකදී හරි වහා වැටෙන්න පවා උපකාරයක් වෙනවා. මෙතන මේක හොඳට නුවණින් තේරුම් අරගෙන විමසන්නයි අවශ්‍ය කරන්නේ. ඉතින් එතකොට පින්වත්නි මේ කියපු ආකාරයට ධර්මය අහනකොට ධර්ම දේශනා කරනකොට ධර්ම සජ්ජායනා කරනකොට ධර්ම නුවණින් මෙනෙහි කරනකොට යම් කිසි කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන්. ඊළඟට පස්වෙනි කාරණේ තමයි භාවනා කරන්නේ. ඒ කියන්නේ යා වාඩි වෙලා හරි සක්මනේ හරි යම් කිසි ඉරියව්වක ඉඳලා භාවනා මානසිකාරයක් ඇති කරගෙන සමාධිමත් සිතක් පුරුදු කරගන්න. මේ සමාධිමත් සිත තුළ යා විදර්ශනා වඩමින් මේ උපාදානස්කන්ධ වල යථාර්ථය අවබෝධ කරගන්න. ඒ ඕකනේ අපි දන්න ක්‍රමය. හිතන් ඉන්නේ ඒක විතරයි කියලානේ. නමුත් අර තව හතරක් තියෙනවා. ඒ නිසා ඔය පස් ආකාරයෙන් අපි පුරුදු කරන්න ඕනේ. ඒ පස් ආකාරයේ කොයි මොහොත හරි අපිට මේ ධර්මය අවබෝධ වීමේ මොහොත වෙන්න පුළුවන් බැරිද? පුළුවන්. එහෙනම් අපි කැලේට පිටත් වෙන්න කලින් පින්වත්නි දැන් මගේ කැලේට යන එක භාවනා කරලා මේ සමාධිය පුරුදු කරන එක වගේ. සමහර භාවනා කරනවා කියන කැලේට යනවා මොකද වෙලා තියෙන්නේ? ගහ ගැන දන්නේ නැහැ. ගහක් කියලා දේ අහලා තියෙනවා. ගහ මොන වගේද කියලා දන්නේ නැහැ. ඉතින් ඒකයි මේ වර්තමානයේ කොච්චර භාවනා කළත් මොන දේ කළත් මේ ප්‍රතිඵල ගන්න අඩු පිරිසක් අපිට දකින්න ලැබෙනවා. හොඳයි අපි වැඩිදුර සාකච්ඡා කරන්න කාලේ නැති නිසා දැන් විමසලා බලමු. උපාදානස්කන්ධ පහ කෙරෙහි කොහොමද මේ දිට්ඨියක් ඇවිල්ලා සක්කාය දිට්ඨියක් වශයෙන් පවතින කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තථාගතයන් වහන්සේගේ දේශනා කර උන්වහන්සේ ඉතාමත්ම අපූර්වට වදාළ දේශනා රාශියක් වෙනවා. සංතනිකායේ තුන්වෙනි කොටසේ විශාල දේශන ප්‍රමාණයක් තියෙනවා. හතර කියන පොතේ යම් යම් තැන්වල තියෙනවා. පහෙත් තියෙනවා. ඒ වගේම දෙවැනි කොටසෙත් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ, දිග නිකායේ, අංගුත්තර නිකාය වගේ තැන්වල, කුද්දක නිකාය වගේ තැන්වල යම් යම් තැන්වල තියෙනවා. එතකොට මේ උපාදානස්කන්ධ සම්බන්ධව සූත්‍ර 10 ගානක් තියෙන සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසේ. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සාරිපුත්ත මම ඊයේ දේශනියම් සම්පින්ඩනයක් කියන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ ඊටාම වටිනා තැන මහා හත්තිපදෝපම සූත්‍රයේ අග කොටස මොකද්ද පංචපාදානස්කන්ධය කියලා හැඩරුව අන්න එතන තියෙනවා. දැන් හැමතැනම ගහගෙන කියන්නේ ගහ සොයාගන්න. ගහ මොන වගේද කියන හැඩරුව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා හත්තිපදෝපම සූත්‍රයේ තියෙනවා. ඔබට මම මේ කාරණේ මෙහෙම කියනවා. අපි හිතමු අන්න පින්වත්නි කවුරු හරි තරුණ පුතෙක් රූපවාහිනී බලනවා. මෙයා රූපවාහිනී මැච් එකක් බලනවා කියලා හිතමු. එයා මැච් එක බලාගෙන ඉන්න අතරේ එයාට දැන් සුවිශේෂ කියන්නේ හොඳටම අවධානයෙන් ඉන්න තර. එක්කෝ දැන් මේ අවසාන ලකුණ ටික මේක ගණීතද අවුට් වෙයිද මොකක් වෙයිද මේ එයා හොඳටම චකිතකින් කුතුහලකින් බලාගෙන ඉන්න තැන. මේ වෙලාවේ මෙයා රූපවාහිනියට 100%ක්ම අවධානය යොමු වෙලාද නැද්ද? යොමු වෙලා. හොඳට ඇස් අරගෙන බලාගෙන ඉනවද නැද්ද? හොඳින් කන් යොමාගෙන අහගෙන ඉනවද නැද්ද? අහගෙන ඉන්නවා. පින්වත්නි එයාට මේ රූපවාහිනිය බලන් ඉන්න අතරේ අම්මා කතා කරනවා. අම්මා කුසියේ ඉතන කිට්ටුව කුසියේ තියෙන කුසියේ ඉඳලා අම්මා කෑ ගහලා කතා කරනවා පුතා පුතා කිය. දැන් මෙයාට ඇහෙනවද? නෑ. ඊට අම්මා ළඟට ඇවිල්ලා අහන ඔළුවත් හොල්ලලා කොල්ලෝ දැන් කොච්චරලා කතා කරලා දැහුන්නේ නැද්ද? මට ඇහුන්නේ අම්මා කියනනේ. ඊට පස්සේ අම්මා අහනවා දැන් අම්මා මේ ගෙදර ඉන්න බල්ලට කෑම ටිකක් දෙන්න බල්ලා හොයනවා. දැන් චුට්ටකට කලින් පින්වත්නි ඔය ටීවී එකයි මෙයා වාඩි වෙලා ඉන්න පුටුවයි අතරින් බල්ලා ගියා. දැන් ටීවීකට කලින්. දැන් අම්මා අහනවා බල්ලා දැක්කද කියලා. දැන් මෙයාගේ හොඳට අරගෙන ඉන්න S2 ඉස්සරහින් බල්ලා ගියේ. මෙයා කියන වචනේ මොකක්ද? මන්දයක් කියති බල්ලෙක් නෑ. ඔය වචනේ ඔළුවේ පොඩ්ඩක් තියාගන්න. මන්දයක් ඇති බල්ලෙක් නෑ. ඒ වාක්‍යෙම ඔළුවට ගන්න. එතකොට මෙයා දැක්ක ඇති බල්ලෙක් නෑ වෙලා. නමුත් බල්ලා ගියා ඇහත් ඇරලා තිබුණා. වැඩේ තියෙන්නේ මෙයා මේ මොහොතේ දැනගන්න ටීවී එකකට වඩා ළඟින් බල්ලා ගියාද නැද්ද? වඩා ළඟින් ගියා. සමහරවිට අපි හිතනවා මේ ඇහෙන් දැනගන්න දේට අග්ගාලා අවධානය යොමු වෙන්නේ එතන වැඩියෙන් චලනය වෙන දේ. අපිට එහෙම හිතෙනවා. නමුත් දැන් රූපවාහිනිය චලනය වෙනවද? රූපවාහිනිය තිරේ චලනය වුණාට රූපවාහිනිය එතනමයි. බල්ල ඊට වඩා චලනය වුණ නැද්ද? රූපවාහිනියට වඩා ළඟින් රූපවාහිනියට වඩා චලනකින් බල්ලා ගමන් කරා. හැබැයි මෙයා බල්ලා දැනගත්තේ නැහැ. එහෙනම් පැහැදිලි පින්වත්නි මේ ඇහැ තිබ්බත් රූප තිබ්බත් මෙලෝ වැඩක් නැහැ. ඒ රූප දැන ගැනීම මත තමයි මෙයා දැනගත්තේ ඇති බල්ලෙක් ඉන්නේ. දැනගන්න ඕනේ. ඔන්න ඔය දැන ගැනීමට අපි කියන වචනයක් මොකද? විඥානය. විශේෂයෙන් දැනගන්න. බල්ලාදී රූපවාහිනී අවට තියෙන ඒවටත් මොනව වෙනවද කියලාවත් එයා දන්නේ නැහැ. නේද? සමහරලාවට ඒ රූපවාහිනියේම පැත්තේ ඒ ඉස්සරහ බිත්තියේ හුණු දෙන්නේ පොරකයි. දැන් මේ ටීවී එක ළඟමයි. ටීවී එක ටීවී එක තියෙන දිශාව පේනවා. එතනම බිත්තියේ හුණු දෙන්නේ පොරකම. මෙයා ඕවා දැනගන එක මෙයා දැක්ක ඇති හුණු නෑ. අරවත් එහෙම මැච් එක කරනාට පස්සේ මේ ඔය හරය අර අවුට් වෙන වෙලාවේ කුණු දෙන්නේ පොරකෑවා දැක්කද කියලා ඒස් දෙක ඉස්සරහායි පොරකෑවේ. මන් දැක්ක ඇති හුණු නෑ. එතකොට මන් දැක්ක ඇති බල්ලෙක් නෑ මන් දැක්ක ඇති හුණෙක් නෑ. මෙයා දැනගත්තේ එහෙනම් ඒ මොහොතේ රූපాయని විතරයි. ඒ කියන්නේ පින්වත්නි අර සියල්ල අතරින් විශේෂයෙන්ම දැනගත්තේ මොකද්ද ඒ වෙලාවේ? රූපాయని. අන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන එක තමයි විඥානය කියන්නේ. විශේෂයෙන් දැනගන්නවා. අපි අද අලුතෙන් පැමිණි පිරිසටත් උපකාරය සඳහා විඥාන වෙනුවෙන් ආගම ඊයේ වගේම මොන ඇඟිල්ල බලමු දැන් ටික මතකද කියලා මොන ඇඟිල්ලද මහා පටැඟිල්ල නවා ගන්න මොකක් වෙනේද විඥාන අච්චර මතකයි නේද එතකොට පින්වත්නි අපිට මතකයි දැන් මේ ධර්මය අපි මෙහෙම සාකච්ඡා කළාට දැන් සමහරට ඔය ඇත්තන්ට හිතන තියන්නේ අපි මතක ශක්තිය අඩු වෙච්ච කාලේනේ මේ ධර්මය ඇහෙන්නේ. අපි දැන් වයසයිනේ අපේ දැන් ස්ථාන දුර්වල වෙලානේ. ඔව් ඇත්ත. නමුත් මතක තියාගන්න ඉතිහාසෙ අපි දන්න මෑත ඉතිහාසෙ ඇතැම් මිනිස්සු මැරිලා ගියේ ওই නවගුණවල අල්ලගෙන ඉතිපිසෝ භගවා ගාතාව මොමුණ මොමුණ. එයාගේ භාවනාව උනේ ඉච්ච. එයා දන්න ලොකු කතාවක් තිබුණේ. ඒගොල්ලන්ට භාවනාව කියලා තව තිබුණ මොනවද? මරණ නියත නේ? ජීවිතං අනිතං මරණ නියතං ජීවිතං අනිතං මරණ නියතං. මේ හැබැයි ඒවා ඒ කියන්නේ මේ කියන්නේ වටිනාකමක් නෙවෙයි කියලා නෙමෙයි. එහෙම හිතන්න එපා ඔබ. මම කියන්නේ මේත ප්‍රඥාව පුළුල් කරන ධර්මයක් කියයිද තිබුණේ නැහැ. එතකොට එවැනි ඉතිහාසයේ නැති වෙලා ගිය ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ මෑත ඉතිහාසයේ අපි අතරින් අඳුරෙන් ඉපදලා අඳුරෙම මැරිලා ගිය කාලයක් තිබුණා. එහෙනම් දැන් මෙතන යම් කිසි විදිහක ස්නායු දුර්වල වෙලා හරි මේ ධර්මය ඇහෙනවා නම් අරායට වඩා වාසනාවන්තයි නේද? ඈ ඔව් වාසනාවන්තයි. අද විඥාන ගැන හරි දැනගන්න. හ්ම් එතකොට පින්වත්නි විඥානං අනිච්ඡංග ගතම ඒකාලේ මොකද විඥාන අනිත්‍ය කියන්නේ කියලා දන්නේ නැහැ. හොඳයි. දැන් රූපවාහිනිය කෙරෙහි විඥානේ හටගත්තා. ඉතින් රූපවාහිනිය විශේෂයෙන් දැනගන්න. ඒ වෙලාව වෙන කිසි දෙයක් එයා දැනගන්නේ නැහැ. ඒ ඇහැ පැත්තේ. කන පැත්තේ රූපවාහිනිය හඬ දැනගන්න. අම්මගේ හඬවත් අර හුණ හුණේ කවුණේ කතර පැත්තක ඉඳන් අර දෙන රණ්ඩු වෙන එක දිහා බලන්නේ චික් චික් ගානවා කියන්නේ. ඒ කියන්නේ අර හුණ දෙන රණ්ඩු වෙන එකට තව හුණේ පිටියේ ඉඳලා මොකද ඔය රණ්ඩු වෙන්නේ කියලා අහනවා. දැන් ඒක අපිට හෙන්නේ මොකද? චික් චික් ගානවා. දැන් අම්මා පුතේ පුතේ කියන එකවත් හුණා චික් චික් ගාන එකවත් මෙයා දැනගත්තද? නෑ. මෙයාගේ හඬ සම්පූර්ණයෙන්ම මොකටද? රූපවාහිනී ක්‍රිකට් හඬට. දැන් එයා කණෙන් දැනගන්නේ විඥානේ හටගත්තේ අර හඬට මිසක් බාහිර තව එක එක දේවල් වලට නෙමෙයි. සමහරට එතන මොරලෝසු ටික් ටික් ටික් ගගදුවයි ඒව දැනගන්නේ නැහැ. දවල් කාලේ නම් කුරුල්ලෝ කෑ ගහයි මිදුලේ ඒව දැනගන්නේ නැහැ. පාරක් අයින නම් වාහන හෝන් ගහගෙන ගියයි යයි ඒව දැනගන්නේ නැහැ. ඔය ගොඩාක් ශබ්ද අතර මෙයා දැන් දැනගන්නේ මොකක්ද? රූපවාහිනී ශබ්ද විතරයි. ඒතර ඔන්න ඔය සියල්ලක් අතරින් වෙන් කරලා යමක් විතරක් දැනගන්න එකට තමයි නම් මේ විඥානය කියලා කියන්නේ. ඒ වෙනුවෙන් තමයි ඔබ ඔය මහපට ඇඟිල්ල නවාගත්තේ. ඒතර මාවකට කිව්වා විඥාණයෙන් යමක් දැනගනිද්දී ඒ දැනගන්න අනිවාර්යම පින්වත්නි විඥාණයට ගොදුරු වෙන රූපය. ඒ රූපේ ගොදුරුනහම රූපේ ගති තමයි දැනගන්නේ. අනිවාර්යයෙන්ම රූපයක් දැනගන්නවා කියලා රූපෙම නෙමෙයි දැනගන්නේ රූපේ ගති. ඒක ඔබට උදාහරණයක් ඇටියට කියනවා නම් අපි හිතමු පින්වත්නි දැන් අර සවැත් නුවර ජේතවනාරාමේ ළඟට දවසක් වන්දනා කරන්න ගිය වෙලාවක මට සිනහ ගිය සිද්ධියක් තියෙනවා. ඒ තමයි මේ වන්දනා කරන්න යන බස් රථ බොහොම විශාලයි නේද? ඒ විශාල බස් රථවල විශාල කන්නඩි පැති කන්නඩි තියෙනවා. පැති කන්නඩි ගොඩක් ලොකුයි. බස් එක ලොකු වෙනද ලොකුවට පේනවා. ඉතින් ඒවා අර උඩින් යකඩ පොල්ලක් ගිහිල්ලා තමයි දිගට තියෙන්නේ. දහසක් වඳුරෙක් කොයි පොල්ලෙන් අර කන්නඩි දිහා බලාගෙන විරිත්තනවා. ඈ ගොඩාක් වෙලා මෙයා මේ වැඩේ. විරිත් විරිත් ඉන්න දැන් එතකොට එයාට අනිත් හොඳවත් විරිත්තනද නැද්ද? විරිත්තනවා. දැන් ওই වඳුර ওই වැඩේ කරලා උතනින් ගියාට පස්සේ එයා දන්නේ තවත් හොඳරෙක් විරුත්වා කියන ඡායාව ගැනද කන්නඩිය ගැනද? ඡායාව ගැන මිසක් එයා දන්නේ නැති කන්නඩිය නෑ. අන්න ඒ වගේ පින්වත්නි අපි හැම තිස්සෙම මේ විඥානයක් හටගන්නකොට ඒ විඥාණයට හසුවන්නේ රූපේ නෙමෙයි රූපේ තියෙන ගති. ඒක හොඳට මතක තියාගන්න. රූපේ පේන ගතියක් තියෙනවා නම් පේන ගතිය තමයි ඇහි විඥාණයෙන් දැනගන්නේ. සතර මහා ධාතුන් හටගත්තු රූපයක පේන ගතිය තමයි ඇහි විඥාණයෙන් දැනගන්නේ. රූපේ තියෙන හැඩේ වර්ණේ ආදී පේන ගතිය ඇහි විඥාණයෙන් දැනගන්නේ. රූපේ ඇහෙන ගතියක් තියෙනවා නම් ඒ ඇහෙන ගතිය තමයි කනේ විඥාණය දැනගන්නේ. දැන් බලන්න මේ බලන්න ඒ කෝප්පයන් හඬක් එමුණද නැද්ද? ඔය හඬ තියේද කෝප්පයක් කියලා දෙයක් නැත්තම් මේ කෝප්පේ නැත්තම් මේ සතර මහා ධාතුන් හැටගත්තු කෝප්පේ නම් රූපේ නැත්තම් ඔය ඇහිච්ච හඬ තියේද? ඈ ආදම ඒක බලන්න දේශනාවක් බොහොම එක උපකාරය. දැන් ඔය හඬ තියෙයිද ෆෝන් එකක් කියලා දෙයක් තිබුණ නැත්නම් ලෝකේ? ඒ වෙන දේශනා වලට තමයි ඕවා බාධා. මට නම් ඕවා බාධා නෑ. ඕන දෙයක් කරන්න. හරිද? මට ඔය ෆෝන් එහෙම කිව්වා කියලා ෆෝන් දිගටම දිනකට කියනවා නෙමෙයි. අර වැරදීමකින් ඇහෙන එක අපි උපකාරයක් කරගන්නවා කියලා කිව්වේ. එතකොට පින්වත්නි දැන් ෆෝන් එකේ ඔය හඬ තියෙයිද? ෆෝන් එකක් කියලා දෙයක් උතනම තිබුණා නම් නෑ. එහෙනම් අන්න රූපේ නෙමෙයි විඥාණයට හසුනේ රූපය ඇහෙන ගතිය. ඒ වගේ රූපේ පේන ගතිය ඇහි විඥාණයට, රූපේ ඇහෙන ගතිය කනේ විඥාණයට, රූපේ නහයට දැනෙන ගතියක් තියෙනවා ඒ ගතිය තමයි නාසයේ විඥාණයෙන් දැනගන්නේ. මේ ෆෝන් එකේ තියෙන කෙනා පොඩ්ඩක් නහයට ලං කරලා බලුවොත් එහෙම මොකක් හරි සුවඳක් ගඳක් එයිද නැද්ද? ඈ එනවා. ඒතකොට ඒ ඒ ගඳ හෝ සුවඳ නහයට දැනෙනකොට නාසයේ විඥාණයෙන් ඒක දැනගනීද නැද්ද? ආයේ දැනගන්නවා කියන්නේ මොකද? ඒ සතර මහා ධාතුන් හටගත්තු රූපේ නහයට දැනගතිය. ඕක ටික ලෙව කාල බලුවොත් එහෙම දිවේ විඥානේ හටගන්නේ. නේද? ඒතර දිවේ විඥානයේ ප්ලාස්ටික් රහ හරි මොනවා හරි රහක් දිවට දැනෙන්නේ. දැනෙනවා නම් මං කියන්නේ විඥානේ හටගත්තොත් රහක් දැනුණොත් ඒ තමයි ওই රූපේ තියෙන දිවට දැනෙන ගතිය. අපි නම් දැනෙන්නෙම නැහැ කියලා ඔය කොච්චර ලෝකේව. ඒ කියන්නේ විඥාන හටගන්නේ. විඥාන හටගන්නේ නැත්නම් නෑ ඒකේ දිවට දැනෙන ගතිය නෑ. ආ එතකොට ඕක අල්ලනකොට කයට යම් පහසක් දැනනවා කියන්නේ ඒ මොකද්ද? කය විඥාන. එහෙනම් කය විඥාන කියන්නේ මොකද්ද? රූපේ නෙමෙයි රූපේ කයට දැනෙන ගතිය. ඊළඟට දැන් අපිට ෆෝන් එකේ හිතට මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. එක එක්කෙනාගේ ඔළුවේ එක එක ඒවා දැන් ඇවිල්ලා ඇති. සමහර අයගේ ඔළුවේ නොකිය ඇති. සමහර අයගේ ඔළුවේ මොනවාද? ඈ? Samsung ඇති. සමහර අයගේ ඔළුවේ iPhone. ඔව් i ඇති. ඔය එක එක ඒවා ඇති දැන්. දැන් ඔය හිතට මැවුනේ ඒ වගේ ඔබට හිතට මැවෙන්න යම් ෆෝන් එක නම් වූ සතර මහා ධාතුන් හැටගත්තු රූපෙක හිතට හිතෙන ගතියක් තිබුණ හින්දා නේද හිතෙන්නේ. එතකොට හිතට හිතන ගතිය තියෙයිද ෆෝන් එකක් කියලා දෙයක් නොතිබුණා නම් නෑ. අන්න ඒ වෙලාවේ නම් මනසට විඥාණයෙන් අරමුණු වෙච්ච ඒ ෆෝන් එක තමයි සතර මහා ධාතුන් හැටගත්තු රූපය සිතන ගතියෙන් අරමුණ වෙලා තමයි මනස විඥාණය හැටගත්තේ. එතකොට ওই විදිහට පින්වත්නි ඕනෑම විඥානයක් හටගත්ත තැන මේ කාරණා සියල්ලම උපකාරී වෙනවා. දැන් මෙහි නෑ ලංකාවේ නම් පින්වත්නි ධර්ම දේශනයක් කරන තැන ඉස්සරහා තියෙනවායි බුලත් වට්ටිය. හ්ම් බුලත් වට්ටිය තියෙනවා. දැන් ඔය මේ බුලත් වල බෙදන හාමුදුරුවෝ කියලා සමහර අය මේ අඳුනගන්න භාවිතා කරලා තියෙනවා. මොකද බුලත් වලේ ඉතින් ඉස්සරහා අනිවාර්යයෙන්ම තියෙනවනේ. ආරාධනා කරලා ඒ නිසා අපි ඔය කොලේ පොඩ්ඩක් උපමා කරනවා මේ රූපේ තේරුම් ගන්න. ඒක බොහොම ලේසියි අපිට. බුලත් කොලේ පෙන්නපු ගමන් ඒකේ පේන ගතිය ඇහි විඥාණයෙන් දැනගන්නද? දැනගන්නවා. බුලත් කොලේ ඉරපු ගමන් ඒකේ ඇහෙන ගතිය කනේ විඥාණයෙන් දැනගන්නද? දැනගන්නවා. ඒ කියන්නේ ඔය ඉරනකොට ඇහෙන හඬ තියෙයිද බුලත් කොලේ දෙයක් කියලා දෙයක් තිබුණ නැත්තම් ලෝකේ? නැහැ. එනේ හඬක් ඇහෙන්නේ බුලත් කොලේ කියලා දෙයක් තියෙච්චින්ද. ඒ කියන්නේ බුලත් කොලේ ඇහෙන ගතිය. කනේ විඤ්ඤාණය දැනගත්තේ. ඒක නහයට ලං කරනකොට බුලත් කොලේ නහයට දැනෙන ගතිය නිසා නාසය විඤ්ඤාණය හට ගන්නවා. දිවට තිබ්බට පස්සේ බුලත් කොලේ දිවට දැනෙන ගතිය හින්දා දිවේ විඤ්ඤාණය හට ගන්නවා. බුලත් කොලේ අල්ලනකොට ගොරෝසු සියුම් ආදී පහස දැනෙලා බුලත් කොලේ කයට දැනෙන ගතිය හින්දා කය විඥානේ හට ගන්නවා. බුලත් කුලේ කියලා මතක් වෙනකොට මනසේ විඥානය හට ගන්නවා. ඔන්න බලන්න හිතලා ඔය හැම ආකාරයෙන්ම පින්වත්නි එහෙනම් විඥානයක් හටගත්තොත් යම් තැනක ඒ විඥානය ඇසුරු කරලා තියෙනවා යම් රූපයක් ඒ රූපේ පේන ඇහෙන දැනෙන හිතෙන ආදී ගතියක් තමයි දැනගෙන තියෙන්නේ දැන් ඔබට කැස්ස ගහඩක් එමුණද නැද්ද ඇහුණා. දැන් ඔය හරි දැන් මේක අහපු අය <laughs> ඒ කැස්සේ හඬ හොඳට හිතන්න ඔබ දැනගත්තේ මොන විඥානේද? කන විඥාන. ඒක සෝත විඥාන. ඒතරේ සෝත විඥාන. කන විඥාන හටගත්තේ පින්වත්නි. එතකොට ඔබ හිතේ කැස්සද රූපේ? නෑ කැස්ස නෙමෙයි. උත්තර වරද ගන්න එපා. කැස්ස කියන්නේ ශබ්දේ. ශබ්ද තියෙන්නේ මොකේද? සතර මහා ධාතුන් හටගත්තු රූපයක ඇහෙන ගතියක් තමයි ඒ ශබ්දය. එතකොට කැස්සක් පිට උනේ සතර මහා ධාතුන් හටගත්තු යම් රූපකයකින්ද නැද්ද? සතර මහා ධාතුන් හටගත්තු යම් රූපකයකින්. ඒ රූපකය එතන නොතිබුණා නම් ඒ ශබ්දයක් එතන පිට වෙයිද? නෑ. එහෙනම් රූපකයක් තියෙන හිඳමයි ශබ්දිකුත් එතන පිට වෙන්නේ. එතකොට පින්වත්නි ඒ ශබ්දය තමයි අපේ කනේ විඥානේ දැනගන්න. එහෙනම් හැම තැනම ඔබට විඥාණයෙන් දැනගත්තේ යමක්ද? ඒ දැනගත්තේ රූපයක් හරි, ශබ්දයක් හරි, ගඳ සුවඳක් හරි, රසක් හරි, පහසක් හරි, අරමුණක් හරි. හරිද? ඒතර ඇසුරු කලේ මොකද්ද? සතර මහා ධාතුන් හටගත්තු රූපය. ආ ඒ රූපේ වෙනුවෙන් නවා ගන්න සුලංගිල්ල. දැන් ওই රූපේ පින්වත්නි ආ තමායෙන් සැලකෙන තමාගේ කයේ රූපයක් වෙන්නත් පුළුවන්. තමාගෙන් බාහිරයේ සැලකෙන රූපයක් වෙන්න පුළුවන්. තමන්ගේ කයේ තියෙන සතර මහා ධාතුන් හටගත් දේ දැනගන්නේ විඥාන හටගත්තොත්. ඒ තමායෙන් සැලකෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී දේ. තමාගෙන් බාහිරයේ සැලකෙන මේ කය පවත්වන බාහිර ලෝකයේ තියෙන සියලුම දේවල්. ඔය ඕනෑම ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා යම් ධාතු නැද්ද ඒ ධාතු තමයි විඥානේ. ඔව්. ඒ ධාතුන්ම නෙමෙයි ධාතුන්ගේ පේන, ඇහෙන, දැනෙන, හිතෙන ආදී ගති තමයි විඥාණයෙන් දැනගත්තේ. දැන් එහෙනම් සුලංගිල නවාගත්තද? මොකක් වෙන්නේ? රූප වෙන්නේ. පේනන් බලන්න. Thank you. සුලැඟිල්ල නවාගත් එක හරි කලින් නවාගත්ත මහපටැඟිල්ලත් නැවිලා තියෙනවා නේද? නැත්තම් දැන් ඔය අත දිගටම ඔහොම යනවනේ කන්ටිනියු කරගන්න නේ. හා එතකොට ආ හොඳයි අත්පා ගන්න පින්වත්නි දැන් රූපයක් විඥාණයෙන් දැනගන්නවා කියන එක ඔබට පැහැදිලිද? එතකොට ජීවිතේ හැම මොහොතකම හැම තත්පරයකම අපි යම් කිසි දෙයක් වෙන් කරලා විඥාණයෙන් දැනගන්නවා. ඒ වෙන් කරලා දැනගත්ත දෙයට රූපයක් මුල් වෙලා තියෙනවා. දැන් ඔය දැනගන්න තැන කරුණු තුනක් එකට එකතු වෙනවා. මොනවද කරුණු තුන? ඇහි විඥාණයට හේතු වෙන කරුණු තුනක්. කරුණු දෙකක් ඒ තමයි ඇහැයි රූපයයි. කනේ විඥාණයට කනයි ශබ්දය. නාසයේ විඥාණයට නාසයේ ගඳ සුවඳයි. දිවේ විඥාණයට දිවයි රසයි. කයේ විඥාණයට කයයි පහසයි. මනසේ විඥාණයට මනසයි අරමුණ. ඔය දෙකත් එක්ක විඥාණය හටගත්තට පස්සේ ඔක්කොම කීයද? තුනයි. අපි හිතමු උණු වතුර ටිකක් තේකොළ ටිකක් හරහා පිරිච්ච ගමන්. දැන් එතන තියෙන උණු වතුරද? ඈ? දැන් තියෙන උණු වතුර නෙමෙයි. තේකහට. දැන් එතන කාරණා කීයක් තියෙනවද? දෙකයි. මොනවද? උණු වතුරයි තේකහට. ඔය දෙක එකට එකතු වෙලා පින්වත්නි, ඕකට තව සීනි ටිකකුත් දැම්මොත් පේන්ටි. එහෙමයි. නොදන්නේ ගැටියෝ. එතකොට පින්වත් මේ උණු වතුර ටිකට තේකොල් තේ කහටත් එකතු වෙලා සීනි ටිකුත් එකතු වුණාම එතන ප්ලේන් ටියක් ලැබෙනවා. ප්ලේන් ටිය කියන දේ තුළ කරුණු කීයක් තියෙනවද? තුනයි. ඒ තුනට හේතු වෙච්ච දේවල් මොනවද? උණු වතුරයි, තේකොළයි, සීනි. අපිට උණු වතුර කියලා වෙනම තියෙනවා. සීනි බෝතලෙත් වෙනම තියෙනවා. තේකොළ එකක් වෙනම තියෙනවා. දැන් ඔය තේකොළේක ප්ලේන් එක තියනවද? සීනේක ප්ලේන් එක තියනවද? උණු වතුරේක ඔය තුන එකට එකතු වුණාට පස්සේ ප්ලේන් අන්න ඒ වගේ ඇහැ රූපේ විඥාන තුන එකට එකතු වුණාට පස්සේ ඒ තුනේ එකතුවට තනි නමක් කියනවා පස්ස මහ ප්‍රාණ පය අපි ඒකට තමයි කියන්නේ සිංහලෙන් ස්පර්ශය කියලා මා ඔබට කියන්නම් පින්වත්නි දෙයක්. ඇහැට පේන රූපේ, කනට ඇහෙන ශබ්දේ, ඒ විදිහට නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, සමහරව කියනවා කයට දැනෙන ස්පර්ශය කියලා. එහෙම කියනවද නැද්ද? කයට දැනෙන්නේ ස්පර්ශය කියලා. ඒක සිංහල භාෂාවට අනුව වරදක් නෑ. කයට දැනෙන ස්පර්ශය තමයි. හැබැයි පින්වත්නි මේ pāli වචන ටික අපිට හරියට පටල ගන්න නැතුව අර්ථ තේරුම් ගන්න නම් කයට දැනෙන ස්පර්ශය කියලා කිව්වොත් එහෙම ගැටලුවක් තියෙන බව ඔබ දැන් තේරෙනවා. ඇයි? ඇහැයි රූපේ විඥානයේ තුනේ එකතුවට ඇසේ ස්පර්ශය. කනයි ශබ්දේ විඥානයේ තුනේ එකතුව කනේ ස්පර්ශය. ඒ විදිහට කයේ ස්පර්ශය අර වරද්දගත ක්‍රමයට කියනවනම් කයයි ස්පර්ශයයි විඥානයේ තුනේ එකතුව කයේ ස්පර්ශය. ඒක පැටලෙනව නේද? ඒ නිසා එතෙන්ට ස්පර්ශ නෙමෙයි පහස කියලා වචනේ පාවිච්චි කරන්නේ. ඒක පාලියෙන් කියන්නේ පොට්ටබ්බ පොට්ටබ්බ වලට කියන්න පහස කියලා. එතකොට මෙතන පැටලෙලා කියන්නේ නැතුව ඔබ තේරුම් ගන්න පුළුවන්. කයයි පහසයි විඥානයි. හොඳයි. දැන් ඔය ඔබ යමක් දැනගන්නකොට ඒ දැනගන්නා තැන තුනක් එකතු වෙලාද නැද්ද? තුනක් එකතු වෙලා. කොතනක හරි ඔබ යමක් දැනගත්තා නම් දැනගත්ත කියන්නේ විඥානේ විඥානෙට දෙකක් ඕන නම් දැන් ඔක්කොම කීයද? තුනයි. දැන් අර කොල්ල ක්‍රිකට් බලනකොට තුනක් එකතු වෙනවද නැද්ද? මොනවද? ඇහැයි රූපේ විඥානයි. ඒ කොල්ල ක්‍රිකට් අහන තැන තුනක් එකතු වෙනවද නැද්ද? කනයි ශබ්දේ විඥානයි. පින්වත්නි එතකොට ඔන්න ඔය විදිහට තුනක් එකතු වීම කියලා කියන්නේ පස්ස යම් තැනක පස්ස හටගත්තද තුනක් එකට එකතු වුණාද බුදුරජාණන් සවදාලා පස්සපච්චය වේදනා ස්පර්ශය හට ගැනීමත් එක්කම වේදනාව වෙනවා හරි ලස්සන උපමාවක් මේ ස්පර්ශයට බුදුරජාණන් වහන්සේ වදාළා ඒ තමයි හැම ගහපු ගව දෙනක් වගේ කියලා කියන්නේ හැම නැති ගව දෙනක් වගේ කියලා ඇයි එහෙම කියන්නේ? ඒකට හේතු ගොඩක් තියෙනවා. අපිට මෙතෙන්දි තේරුම් ගන්න එක කාරණයක් කියන්නම්. ගව දෙන හැම ගහලන සම්පූර්ණයෙන් මෙයා යන යන තැන මෙයාගේ ඇඟේ වහන්න සත්තු වෙනවද නැද්ද? චූටි දුවාලයක් තිබුණත් මැස්සෝ වහන. මුළු ඇඟම හැම ගහලන සත්තු ඕන තරම් පස්සෙන් ඇවිල්ලා එල්ලෙනවද නැද්ද? එල්ලෙනවා. එතකොට මේ මැස්සන්ගෙන් ආදී නොඑක් සත්තු ගස්වල ඉන්න සත්තු ගහක් අයින තියගියත් එල්ලෙයි. ගොඩමින් කොහේ හරි මේ පැන් තලාවක් හිටියොත් ඒ එක එක සත්තු ඇවිල්ලා එල්ලෙනවා මැස්සෝ ආදී සත්තු. මෙයා දර මේ ගොඩ මේ මම වදයක් කියලා හිතාගෙන ගිහිල්ලා පයින්ව වතුරට. පැනනට පස්සේ වතුරේ මැස්සේ නැති වුණාට මැස්සනේ වතුරේ. ඒ වුණාට මාළු ඇවිල්ලා එන්නේ. ඒ නෑට දිය හිටියත් ගොඩ හිටියත් කොහේ හිටියත් ඇවිල්ලා ඉල්ලෙන්න සත්තු ඉන්නවද නැද්ද? ඉන්නවා. සමහර විට මෙයා ওই දෙකම අතහැරලා මෙයාට අහසට යන්න බෑ. අහකට ගියා කියමු. ඒත් බේරිලා තියෙද? නෑ. එයාගේ හැම ගහලා තියෙන ඉලීරහට එන්න කපුටෝ උකුස් වාදී නොඑක් සත්තු ඉනවද නැද්ද? ඉන්නවා. ඒකට හැම නෑ කියන්නේ දැන් තියෙන්නේ මස්. මස් වලට බොහොම වමනාවෙන් එන සත්තු අහසේ ඉන්නවා. මෙයාට කොහි ගියද? දැන් අහසට යන්න බෑ. දිය ගොඩ දෙකේ තමයි ඉන්නේ. ඒතර කොතනට ගියත් හැම ගහපු ගව දෙන්නට කිසිම බේරිල්ලක් නෑ වගේ පින්වත්නි. එල්ලෙන්න මැස්සෝ දුවගෙන යනවා වගේ ස්පර්ශයක් හටගත්තා නම් කරුණු තුනක් එකට එකතු වුණා නම් ඔන්න හැම ගහපු ගව දෙන මැසු තුන් දෙනෙක් එල්ලෙනවා. එල්ලෙනවා කිසිම කතාවක් නැතුව මැසු කී දෙනෙක්ද? තුන් දෙනෙක්. කවුද මේ මැසු තුන් දෙනා? වේදනා සංඥා සංකාර. වේදනා සංඥා සංකාර කියන තුන මම ඔබට තේරුම් ගන්න. මේ වැස්ස තුන් දෙනා ගැන තේරුම් ගන්න පුංචි කතාවක් කියන්න. සමහර විට අපේ මීට පෙර දේශන අහපු අයට මේ කතාව ටිකක් කුරු ඇති. හැබැයි ඉතින් හැම දිනාම අන්තර්ජාලය පාවිච්චි කරලා මේ දේවල් නැති හින්දා මෙතන මේ කාරණේ ටිකක් වැටහෙන්න මම මේ කතාව පොඩ්ඩක් පාවිච්චි කරනවා. එක මිනිහෙක් පින්වත්නි එයාට ලොකු රබර් වත්තක් අයිති වෙලා තිබුණා. එයා මේ සල්ලි එකතු කරලා වාහනයක් ගත්තා. දැන් මෙයාට වාහනේ පදවන්න තාම බෑ. තියා පුහුණු වුණා. පුහුණු වෙලා දැන් පුහුණු වෙච්ච පමණින් පදවන්න පුළුවන්ද? මොකක් ගන්නවද? ලයිසන් එක ගන්න දැන් වන්න ගියා දෙපාර්තමේන්තුවට. විභාගේ ලියන්න. මේ විභාගේ ලියන්න මෙයා වාඩි වුණාට පස්සේ ගියාට පස්සේ පින්වත්නි මෙයාට හිතාගන්න බැරි පුදුම සාගත වැඩක් වුණා. මොකද්ද? එයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ ප්‍රශ්නිකුත් වැරදිලා ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. හ්ම්? ඒ කියන්නේ ව්‍යාපාරවලට සම්බන්ධ ප්‍රශ්නයක් එයාගේ දැන් එයා රබරතු අයිතිව ඉන්න කෙනානේ. ඒවට අදාළ ප්‍රශ්නිකුත් මේ ප්‍රශ්න පත්‍රයේ වැරදිලා. ඉතින් හරි සතුටුයි ලේසි ප්‍රශ්නයනේ. එයා අනිත් ප්‍රශ්න වලට කලින් ඉස්සෙල්ලම ඒකට තමයි උත්තරේ ලියන්නේ. මේ මොකද්ද ප්‍රශ්නේ? කොළ වටනවා මොකද කරන්නේ? ඉතින් මෙයා ලිව්වා දරු දානකම් කිරි කපන එක නවත්තනවා කියන්නේ. ලයිසන් එක ගන්න ගිහිල්ලා ඊට මේ ප්‍රශ්න පත්‍රයේ කොළ වටනවා මොකද කරන්නේ කියලා ප්‍රශ්නේ දැක්ක විතරයි. දළු දානකම් කිරි කපන එක නවත්තනවා කියලා ලිව්වා. මෙහා ඒක තමයි ඉස්සෙල්ලම වෙන්නේ. ලේසි ව්‍යාපාර වල සම්බන්ධ ප්‍රශ්නය. ඔය අම්මලා hina වුණාට ඔයගොල්ලෝ වෙන මොකක් හරි අපබ්‍රාන්සියක් මම දන්නවා ලියනවා. නේද? මේගොල්ලෝ ලියාවේ අතු ගන්නවා කියන්නේ. නේ? කොළ වැටුණා මොකද කරන්නේ අතු ගන්නවා කියන්නේ. එතකොට ඈ කොච්චර හොඳයි ඒ ඔය කියන්නේ එක එක දේ කරනවා ඉතින් මේ එතකොට පින්වත් නියෝකට එන්න ඕන නියම උත්තරේ මොකද්ද ඔව් යායිත් ගමන් කළ යුතු කෙනෙක් එතකොට වෙන ලියවෙනවනේ කොහොමින් හරි මෙයා ඉතින් ලයිසන් එක ගත්තා ඊට පස්සේ පින්වත්නි දැන් මෙයා ඔන්න වාහනේ පදවගෙන යනවා. යනකොට දැන් මෙයාට හතරමං හන්දියේ ට්‍රැෆික් ලයිට් එක දකිනකොටම හිනත් යනවා මතක් වෙලා. මොකද එයාට වෙච්ච සිද්ධි දැන් සිහි වෙනවා. හොඳයි දැන් ට්‍රැෆික් ලයිට් එක දකින මෙයාට ඔය හන්දිය බහු කරලා යනකොට ඒ හන්දිය තව දැනගන්න බොහෝ දේවල් අතහැරෙනවද නැද්ද? ඇස් ඉස්සරහා තිබිලා. ට්‍රැෆික් ලයිට් එක වෙන් කරලා දැනගන්නකොට ඒ අවට පාරේ ඉන්න මිනිස්සු, කඩවල්, බෝඩ්, ගස්කොළන් ආදී බොහෝ දේවල් ඇස් ඉස්සරහා දැනගන්න තියෙනවා. මෙයා මේ තකහණිය හන්දියෙන් යන අතරේ මෙයාට ට්‍රැෆික් ලයිට් එකව දාන්නට ගියාට අවට තව එක දෙයකට කීපයකට ඔන්න විඥාණයෙන් දැනගත්තත් ඒ හන්දියේ තියෙන සියලුම දේ දැනගන්නේ නැහැ. හැබැයි ඇස් ඉස්සරහා ඒ සියලු දේ පහු කරනවා. එතන ඔන්න විඥාණයෙන් දැන් ට්‍රැෆික් ලයිට් එක දැනගත්තා. දැනගත්තට පස්සේ පින්වත්නි අපිනෝ රතු පාටපත් වෙන්න කියලා. දැන් රතු පාටපත් වෙනකොටම මෙයාගේ මෙයාට අර විඥාණයෙන් රතු පාට දැනගන්නකොට මොකද වෙන්නේ? දැන් එතන උනත් ඔබ හිතන රතු පාට දැනගන්න වෙලාවේ ඒ ට්‍රැෆික් ලයිට් එක ලයිට් එක හයි කරලා තියෙන බම්බුව තියෙනනේ. යකඩ බම්බුව. ඔය යකඩ බම්බුවේ යට මොකක් හරි එකක් ගහලා තියෙනවා කියමු. චූටි බෝඩ් එකක් හරි මොහොත පුංචි මේ දැනීම. සමහර අර රතු ලයිට් එක දැනගන්න මොහොතේ අර බම්බුවේ තියෙන වෙන මොනවද දැනගන්නවද? නෑ. බම්බුවවත් දැනගන්නේ නෑ. නේද? එතන දෙයක් දැන් රතු ලයිට් එක දැනගන්නවා. දැනගන්නකොට ඔන්න විඥානේ රතු ලයිට් එකට හටගත්තා. විඥානේ දැනගත්ත රතු ලයිට් එක දැනගන්නකොට පින්වත්නි කරුණු තුන එකට එකතු වෙලාද නැද්ද? අන්න සංඥා කියන්නේ මේ පස්ස නේද? ඇහැයි රූපෙයි විඥානේ තුන හටගත්තා. ඒ තමයි පස්ස. කරුණු තුන එකට එකතු වීම. ස්පර්ශය බලන්න හැම ගහපු ගව දෙන දැන් හට අරගත්තද නැද්ද? හටගත්තා. හැම ගහපු ගව දෙනත් එක්ක අපි ගම මැසු තුන් දෙනෙක් කියලා එල්ලෙනවා. රතු ලයිට් එක දැනගන්න වෙලාවේ කවුද එල්ලෙන මැසු තුන් දෙනා? සංඥාවකින් දෙන්නේ නැද්ද නවතින්න කියන සංඥාව? අපි ඒකට සංඥා පූර්ව කියලා පාවිච්චි කරන්නේ ඒකයි. මම මේක තමයි මේකට ඇඳගන්නේ නමත් ඒකේ තියෙන හින්දා ලේසි දැනගන්න. සංඥා පූර්වක් කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට සංඥාවක් දෙන්න හදන පූර්ව. ඒකද ඒකේ නම් ගහන්නේ නැහැ. ස්ටොප් කියලා හෝ නවතින්න කියලා හෝ ඒ වගේ දෙයක් තිබුණේ නැහැ. රතු පාට විතරයි තියෙන්නේ. හැබැයි රතු පාටෙන් මනසට සංඥාවක් දෙන්නේ නැද්ද නවතින්න කියලා? ඔය වැඩේම තමයි තිය අක්ෂර ටිකින් වෙන්නේ. දැන් S අකුරයි T අකුරයි O අකුරයි P අකුරයි ඔය ටිකෙනොත් අර රතු පාට දෙකත් එකයි ඔය රේඛා ටික දෙකත් එකයි. අපි අර ඒ සංඥාවක් තමයි හදාගෙන තියෙන්නේ. නේද? S කියන රේඛාව ඕක රබර් පටියකින් හදුවා කියමුකෝ. නූලකින් ඒ සපුර ඔය නූල දිගාරින්න බැරි. නූල් කැලකින් ඒ සපුර හදනවා. T අකුරක් හදනවා. O අකුරක් හදනවා. P අකුරක් හදන නූල් කැලේ හතරකින්. ස්ටොප් කියලා වෙන හදුවා. එතකොට පින්වත්නි ඔය නූල් කැලේ ටික දිගාරියොත් එහෙම උතන ස්ටොප් කියන සංඥාවක් කියලාද? නැහැ. එහෙනම් මෙතන අර රේඛා හැඩයකින් අපි මේ තමයි ස්ටොප් කියන්නේ නවතින් කියන සංඥාවක් තමයි මේ මනසේ කොටාගෙන තියෙන්නේ. ඒතර රතු පාට කියන එකත් එක්ක සංඥාවක් කොටාගෙන තියෙන මොකක්ද? නවතින්න. දැන් මේ සංඥාව එනකොට ට්‍රැෆික් ලයිට් වල මොන මොකක්ද එන වේදනාව? දුක් වේදනාවද, සැප වේදනාවද, සැප දුක් රහිත වේදනාවද? මොකක්ද දෙන්නේ? දැක්ක අයද දැක්ක නැති අයද මෙතන ඉන්නේ? රතු ලයිට් එක. රතු ලයිට් එක දැක්කම මොකක්ද ඇති වෙන්නේ? ඈ? දුක් වෙනවා. ඔව්. අයියෝ කියලා වුණා. හැබැයි ඔබ සැප වේදනා වෙච්ච දැන උතන උදාහරණයක් කියත හැකි. කියන්න. මතක නම් කියන්න බෑ. රතු ලයිට් එක දැකලා සැප වේදනා ඇති වෙච්ච දැන්. Mm. මොකරි එන්න පුළුවන් දැන් අපිට ඔබ ගමන් එතනින් පහු වෙනකොටම ඉතින් කොල්ලෙක් තිබුණා පහු වෙනකොටම තමයි රතු ලයිට් එක වත් වෙන්නේ. දැන් අපි නිකන් හිතමු එහෙම. එහෙම වුණා කියලා. දැන් පහු වෙලානේ ඔබ. ඒතකොට ඔබට ඒක ගානක් නෑ දැන්. රතු ලයිට් එකක් වත් වෙන එක. දැන් ඔබ දන්නා හොඳටම ඔන්න දැන් මම පාස් වුණාට පස්සේ රතු ලයිට් එක පත් වුණා කියලා. මම පහු වුණා. දැන් ඔන්න රතු ලයිට් එකට වැටුණා. ඒක දන්නවා. දැන් රතු ලයිට් එක කෙරෙහි එන්නේ දුක් වේදනාවක්. යාන්තම් දැනගත්තා. දැන් වෙනවන්නේ සතුටන්නේ. දෙවිට පින්වත්නි මොන ආකාරයකින් හෝ විදිහට සංඥාව මත තමයි මේක දුකද්ද සැපද උපේක්ෂාවද්ද කියන එක ගොඩනගන්නේ. දැන් එහෙම ඇවිල්ලාද නැද්ද සංඥාව? ඇවිල්ලා. එතකොට දැන් සංඥාවෙන් හොඳයි අපිට රතු ලයිට් එකපත් වෙද්දී නවතින්න කියන සංඥාව ආපු ගමන් දුක් වේදනාවකත් ආපු ගමන් වාහනෙත් නවතින්නේ නැද්ද? කොහොමද ඒක වෙන්නේ? ඒ කියන්නේ අර ලයිට් එකේ ඉඳලා වයර් ඇදලා තියෙන වාහනෙට රතු වැටෙනකොටම වාහනේ නවතින්න වාහනේට වයර් ඇදලාද? නෑ. රිමෝට් ක්‍රමයක් මොකක්ද තියෙනවද? පාලනය. දුරස්ත පාලන ක්‍රමයක්වත් නැහැ. ඒක රතු ලයිට් එකයි වාහනේ අතර. කොහොමද මේ වාහනේ නැවතුනේ? කොහොමද මේ බ්‍රේක් පෑගුනේ? සංඥාවෙන් වේදනා දුක් වේදනාවක් ඇති වෙන අතරේ තව එක්කෙනෙක් කියන මැස්ස තුන්දෙනෙක් ගැන කියන්නේ. සංඥාව එක මැස්සේ ඇති වෙච්ච දුක් වේදනාව මේ වේදනාව තව මැස්සේ තව මැස්සේ කියන සංඛාර කියලා. වේදනා සංඥා සංඛාර. අන්නේ සංඛාර තමයි මේ විතුරු වැඩ ටික කරන්නේ. රතු ලයිට් එකෙන් නවතින්න කියන සංඥාව දෙනකොට වාහනේ නවත්තන්න බ්‍රේක් ගහන්නේ ඔක්කොම කරන්නේ කවුද? සංඛාර. ඒ කියන්නේ සංඛාර කියන්නේ චේතනය. චේතනාවලින් මොකද්ද කරන්නේ? එක්ක කය හරි වචන හරි හිත හරි හසුරවන. දැන් බ්‍රේක් ගන්න කය හසුරුවේ නැද්ද? ඒ ආදී විදිහට කය හසුරවන්න අවශ්‍ය කරන දේවල් මේ කරේ කවුද? සංකාර. එයා අර සංඥාවට අනුවමයි කරන්නේ. නැත්නම් ඒක ඇස්ලේට් රිවා ගන්න බෑනේ. එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ සංඥාවට අදාළව තමයි සංකාර වැඩ කරන්නේ. සංකාර කිසි විදිහකින් පිට යන්නේ නැහැ. සංඥාවට අනුව. ඒකෝර සමානලාට ඔබට කය හසුරන අතරේ වචනත් හැසිරෙයි ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අයියෝ බලන්නකෝ කියලා එහෙම පිට වෙනවා නේද සමහරලාට. ඒ වචන පිට උනේ චේතනා සංකාරෙන්ද. එහෙනම් කවුරුත් කියන්න කෙනෙක් නැත්නම් ඒක හිත හිතන නෙවෙයි. චුට්ටක් කලින් ආවනම් මොන හරි දෙයක් හිතෙනවා. ඒ හිත හසුරුවන. එහෙනම් කය හසුරුවන්නේ, හිත හසුරුවන්නේ, වචන හසුරුවන්නේ සංකාර, චේතන. ඒතර වේදනා, සංඥා, සංකාර. ඔය තුනම දැන් වැඩ කරන්නේ නැද්ද ට්‍රැෆික් ලයිට් එක ළඟ? ඔය එක උදාහරණයක් දුන්න ඔය විදිහට තමයි ජීවිතේ හැම තැනම විඥානයක් හට ගැනීමත් එක්කම වේදනා, සංඥා, සංකාර වැඩද නැද්ද? වැඩ. ඉතින් ඔක්කොම හටගන්නවා. එතකොට දැන් ට්‍රැෆික් ලයිට් එකේ රතු ලයිට් එක දකින්න තැන කියන්න බලන්න කාරණා පහම හටගත්තද නැද්ද? විඥානේ හටගත්ත කියන්නේ අර රතු විදුලි බබුල නම් වූ රූපයක් ඇසුරු කරලා සතර මහා ධාතුන් හටගත්තු යම් දෙයක් නේ විඥානේ දැනගෙන තියෙන්නේ. එතකොට ඒ සතර මහා ධාතුන් හටගත්තු ඇහැට පෙනිච්ච යම් දෙයක් ඇද්ද? ඒ රූපේ ඇසුරු කරලා තමයි විඥානේ හටගත්තේ. ඒ නිසා දැන් එතන වේදනා සංඥා සංකාර හටගත්තා. පහම තියනවද නැද්ද? තියෙනවා. ඔන්න කොළ වැටෙනවා. එතන අර පහමද දැන් තියෙන්නේ? විඥාන වෙනස් වුණාද නැද්ද? විඥාන වෙනස් වෙනකොට රූපේ හිනා වෙනසක් නැද්ද? ඒ විඥාණයෙන් දැනගත්තු රූපේ වෙනස් වෙනවා. දැන් දැනගන්නේ රතු ලයිට් එක නෙමෙයි, කොළ ලයිට් එක. ඒතර රූපේ විඥාණයෙන් දැන් දැන ගැනීම වෙනස් වෙනකොට වේදනා සංඥා සංකාරත් වෙනස් වෙනවද නැද්ද? දැන් මොකද්ද සංඥාව? යන්න. කොළනේ වැඩිලා තියෙන්නේ. එතකොට දැන් එන වේදනාව මොකද්ද? සැප වේදනාව. දැන් මොකද එන සංකාර චේතන? දැන් වාහනේ ගමන් කරන්න අවශ්‍ය කරන විදිහට කය හසුරවනවා. ඔන්න දැන් එයා යනවා. එතකොට චේතනාවේ විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් හොඳට හිතන්න එතකොට මොහොතේ එයාට උපාදානස්කන්ධ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඔය විදිහට පින්වත්නි ඔබ වටහා ගන්න මේ ජීවිතයේ මොහොතින් මොහොත මේ කියන ධර්ම කොහොම වෙනස් වෙද්දී ඔය පංච උපාදානස්කන්ධය යාර ක්‍රිකට් බලන ළමයා කෙනෙක් පොඩ්ඩක් ගලපලා තේරුම් ගන්න. එයාත් එහෙනම් දැන් මේ රූපවාහිනිය බලන් ඉන්න තැන විඥාණයෙන් දැනගන්නා වූ රූපේ මුල් කරලා මේ ඒ විඥානය හට ගැනීම නිසා පස්සයක් තියෙනවද නැද්ද? කරුණු තුනේ එකතු වීම කියන පස්ස තියෙනවා. වේදනා සංඥා සංකාර හටගන්නේද දැන් ක්‍රිකට් බලන් ඉන්නේ දැන්? හටගන්නවා. එයා දැනගන්නා වූ රූපේ යම් ආකාරයක සංඥා ඇති වෙනවා දැන්. තව ලකුණු මෙච්චරයි වනේ මේක 10යිද අවුට් එකද? දැන් එයාට සංඥා වෙනවා. ඒන සංඥාවට අනුව වේදනාව වෙනස් වෙනවද නැද්ද? වේදනාව වෙනස් වෙනවා. සමහරවිට දැන් ඔන්න තිබුණේ බෝල දෙකයි. එතකොට යාට තව වනේ ලකුණු හතක් නැත්නම් අටක් දැන් මොකද්ද කියලා චකිතෙන් බල බල ඉන්න සංකාර වලින් හිත පහසුරවද ඔන්න එක පාට 6 දෙකක් ගන්න. දැන් මොකද උනේ? සංඥාවෙන් දැනගත්තා එහෙනම් දැන් හරි. නැත්නම් 6 4ක් වෙන්නේ. දැන් ඊට මොකද උනේ? ඒ සැප වේදනා වලට හැරුණා. දැන් අපි හිතමු ඔයම යන අතර ගන්න දෝ ඔය දෙක නිකම්ම ගිහිල්ලා හරි එක්ක ලකුණු ලකුණු අරගෙන හරි එක්ක අවුට් වෙච්ච එකක් හරි වුණා නම් ඒ ෂණික මොහොතවල සැප වේදනා දුක් වේදනා. ඉතින් මේ මේ බලෙන් දුක් විඳිනවනේ. බලන් ගියාම හැමතැනම එහෙම වෙන්න ගන්නවා. ඒකයි අපි ඔක්කොම අතහැරලා ආරණ්‍යයකට වෙලා බවුන් වඩනකොට ඔය ඔයගොල්ලෝ විඳින දුක් මුකුත් නැහැ. දැන් පත්තරයක් අරගෙන ලෝකෙ වෙච්ච දේ දැනගන්න ඕනේ කියලා බලන තා දුක් ඇති වෙනවද නැද්ද ඔය කර? සමහර ප්‍රෝජි බලන බලන තැන දුක් ඇති වෙනවා. ඒතර මේ ලෝකේ ඕන තරම් දුක් ඇති වෙන ප්‍රවෘත්ති හැමදාම තියෙනවා. ඒවා අපි වැඩිපුර අපේ සංඥාට එකතු කරන්න එකතු කරන්න සංඥා නිසා දුක් වේදනා වැඩි වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඉතින් බලෙන් හරි ආසාවෙන් දුක් විඳිනවා. මිනිස්සුනේ. ඒකට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. චිත්‍රපටි බලනවා, ෆිල්ම්ස් එතකොට නාට්‍ය බලනවා. ඒවා තුළ ඕන තරම් සමහරවිට දුක ඇති වෙලා අඬනවා. ආසාව අඬන්නේ. ඒක ආයෙත් බලනවා ෆිල්ම් එක. නේද? අර ස්පර්ශයෙන් මේ දුක දුක වේදනා හටගත්තම ඒක ඒක ආයෙ බලන්නේ. හරි ලස්සනයි මට ඇඬුණා. <laughs> කියන්නේ නැද්ද? මේ තව එකගෙන යනවා ඔයත් එන්න එක එක වදිනවා හොඳට මේ එහෙම කියමින් මොකද්ද මේ කරන්නේ ආසාවෙන්ම දුක් විඳිනවා ජීවිතේ එතකොට මේ උපාදාන ස්කන්ධයන් සකස් වෙන සකස් වෙන දෙයක් කියලා ඔබට තේරුණා ඔන්න ඔබ දැනගන්න එක දෙයක් එතෙන්ට තමයි දැන් අපි යන්නේ දැන් සකාය කියලා කියන පංච පාදානස්කන්ධ ගැන චූටි හරියට තේරෙනවද මොහොතක් පාසා හටගන්න දෙයක් කියලා. දැන් අපි යමු පින්වත්නි මේක දික්ටි වෙන්නේ කොහොමද? ආත්ම දික්තියකට හැරෙන්න කොහොමද? සක්කාය දික්තියක ආත්ම වශයෙන් ගන්න හතර ආකාරයක් තියෙනවා. ඕනම දෙයක්. මම කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. මා තුල තියනවා කියලා ගන්නවා. ඒ තුල මම ඉන්නවා කියලා ගන්නවා. දැන් අපි හිතමු ඕක ඔබට කණ්ණාඩියක අපේම පිළිබිඹුව මුල් කරලා දැනගන්න කියන්නම් මේ හතර ආකාරයේ කන්නඩියෙන් ඔබට ඔබව පේනකොට මේ මම කියලා දැනගන්නවද නැද්ද? ඔන්න එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ ඇඟ කියලා දැනගන්නවද නැද්ද? ඔය තව එකක්. ඊළඟට මම ඉන්නේ ඔය කය තුල කියලා දැනගන්නවද නැද්ද? දැනගන්න. ඔය කය තියෙන්නේ මා තුල. එහෙමත් දැනගන්නවද වෙනද? ඔය හතර ආකාරයට කියනවා සක්කාය දිට්ඨියේ ක්‍රම හතරක්. ඔය හතර ක්‍රමයට දැන් ගලප ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම. රූපය මම. රූපේ මගේ. මම රූපේ තුල රූපේ මා තුල. ඔය විදිහට හතරෙන් වැඩි වුණාම පහ. කීයද? 20යි. ඔය හිසට කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. ලෝකේ ඕනම තැනක කෙනෙකුට ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්න ඔය 20 ක්‍රමයට. මේ 20 මොකක් හරි එකක් තමයි එන්නේ. ඒතර දැන් අපි මේක කෙටියෙන් මේවා මමද මේවා මගේද කියලා තේරුම් ගන්න පින්වත්නි මෙහෙම විමසමු. දැන් මෙතන විඥානයක් හටගත්තු තැන නේද ඔක්කොම කතන්දරේ නේද? දැන් අර රූපවාහිනිය බලන වෙලාවේ රූපවාහිනිය කෙරේ විඥානය හටගත්තු නිසා ඒ මුලලා තමයි රූපයක් දැනගත්තේ වේදනා සංඥා සංකාර ඔක්කොම හටගත්තේ. මේ විඥානිතේ ඔක්කොම ගොදුරු වෙලා. නේද? බල්ලා දැනගන්නකොට ඉතින් බල්ලව දැනගත්තේ නැහැ මේ වෙලාවේ. රූපවාහිනිය දැනගන්න වෙලාව. බල්ලා දැනගත්තේ නැහැ කියන්නේ ඒ වෙලාවේ විඥානයක් හටගත්තද බල්ලා කියන්නේ හට නොගත්තු නිසා බල්ලා නම් වූ සතර මහා ධාතුන්ගේ හටගත් රූපයක් මනසේ හටගත්තද? නැහැ. වේදනාවක් හටගත්තද? බල්ලා මුල් වෙලා නැහැ. බල්ලා මුල් වෙලා සංඥාවක් හටගත්තද? නැහැ. බල්ලා මුල් වෙලා සංකාර හටගත්තද? නැහැ. මොකක් හටගත්තේ නැති නිසාද? විඥාන හටගත්තේ නැති. ඒ නිසා අපි දැන් මෙතන මේ විඥාණයෙන් වැඩේ අල්ලගන්න උත්සාහ කරමු පින්වත්. විඥාණය කියලා කියන දේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් දවසක් අදාලා මේ විඥානයක් හටගන්න දෙන කරුණු තුනක් තියෙනවානේ. ওই තුනට ලස්සන උපමාවක් පාවිච්චි කරලා තියෙනවා. හරියට ඒ කාලේ පින්වත්නි ඔය මේ ගින්දරක් උපද්ද ගන්න තිබුණා ලී කෝටු දෙක තුලන ක්‍රමය. වියලි කෝටු දෙකක් අතුලන. අපි තමයි ඒකටම අදාළ ලී වර්ගයක් තියෙනවා කියන්නේ. ඒ ලී වර්ගය අරගෙන තවත් වියලි ලීයකින් අතුලපු ගමන් ගින්දර ඇති වෙනවා කියන්නේ. එතකොට දැන් අපි ගිනි පෙට්ටියකින් ගිනි කුරක් ගහනවා වගේ මෙහෙම එකපාරකින් ගහපු ගමන් ඇවිලෙනවා කියලා නිකන් ඔබ හිතේම අවගන්න. ඒ ඔස්සේ මේ කතාව තේරුම් ගන්න. ලී කෝටු දෙකක් ඇතිලිලා ගිනි දැල්ලක් ඇති වුණාට පස්සේ එතන ඔක්කොම කණු කීයක් තියෙනවද? මොනවද තුන? කෝටු දෙකයි ගිනි දැල්ල. කෝටු දෙකයි ගිනි දැල්ලයි වගේ ඇහැයි රූපෙයි කෝටු දෙක වගේ කියලා හිතාගන්න. ගිනි දැල්ල තමයි විඤ්ඤාණය. එතකොට පින්වත්නි ගිනි දැල්ලක් ඇති වෙන්න අනිවාර්යයෙන්ම කෝටු දෙක ඕන වෙනවද කෝටු දෙක නිසා තමයි ගිනි දැල්ල. ඒ වගේ ඇහැයි රූපේ නිසා තමයි විඥානය. ද්වයම් පටිච්ච විඥාන කියන එක දෙකක් නිසා තමයි විඥානය. එක කෝට්ටක් තිබ්බනම් ගිනි දැල්ල තියෙන්නේ. නෑ. කෝටු දෙකම තියෙන්න ඕනේ. ඒ කෝටු දෙක ගැටෙන්නත් ඕනේ. එතකොට මොකද වෙන්නේ? ගින්දරට. ගැටීම කියලා කියේ මොකද්ද? සමන්නාහාර කියන යොමු වීම. දැන් බල්ලා කෙරේ යොමු වුණාද? මනස යොමුුනේ නැහැ. මනස යොමුුනේ නැහැ කියන්නේ බල්ලා දැනගන්න වෙලාව ඇහැක් තිබුණ නැද්ද? තිබුණා. අන්න එක කොටක් තියෙනවා. බල්ලා නොමැති රූපේ තිබුණ නැද්ද? අන්න අනෙක් කොටක් තියෙනවා. මනස යොමු වුණාද? යොමු වීම කියන කෝට් දෙකේ ගැටීම ඇති උනේ නැහැ. ගැටීම ඇතිවීම නම් ඇති ඇහැ රූපෙට යොමු වීමක් නැති නිසා ගිනි දැල්ල කියන දැනගැනීම හටගත්තේ නැහැ. වැඩි තේරුණ නැද්ද? තේරුණා. දැන් අපේ කතාව මේකයි. හොඳට සිහියෙන් ආන මේ ටික. ඔබ හිතන්න මේ මුළු ශාලාවම ඝන අන්ධකාරයක තියෙන්නේ. නිකන් අන්ධකාරයක ඝන අන්ධකාරය. ඝන කියන්නේ ඔබ දන්නවා තද දැඩි. ඒතකොට දැඩි අඳුරක්. දැඩි අඳුරක ස්වභාවයෙන්ද ඔබට ලාවට දෙයක්වත් පේන්නේ නැහැ. දැන් අර මද අඳුර සාමාන්‍ය අඳුරු වලදී මෙහෙන් මෙහෙන් එළියක් හරි කවුරු හරි ඉන්නවා කියලා හරි පේනවද නැද්ද? ඉන්නවා කියලා හරි පේනවා. ඝන අඳුරේ තව කෙනෙක් ඉන්නවා කියලා පේනවා. නෑ. කල්ුවරම කල්ුවරයි. දැන් ඔබ දන්නවද එතකොට මම මෙතන ඉන්නවා කියලා? නෑ. මොකද ඝන අඳුරක හැමෝම ඉන්නේ. දැන් හැම කෙනාම ඝන අඳුරේ ඉන්නකොට මම මෙතෙන්ට ගෙනල්ලා තියෙන අර කෝටු දෙක. ගිනි ඇති ගිනි ඇති වෙන කෝටු දෙක ගෙනල්ලා. හොඳට සිහියෙන් අහන්න. මේ කෝටු දෙක මම එකපාරටම ගැටෙන්න සලසනවා. මොකද වෙන්නේ? අන්න ගිනි දැල්ල ඉපදුනා කියන්නේ. දැන් ඔබ කෝටු දෙකක් ගැන දන්නවද නැද්ද? දන්නේ. මොකද? ගිනි දැල්ල ඇති වෙච්ච හින්දා. දැන් ඔබ ස්වාමීන් වහන්සේ ඉන්නවා ආදී ගොඩාක් කතන්දර දැන් දන්නවද නැද්ද? මේ ඔක්කොම මේ මොහොතේ මේ ලෝකේ වෙන දෙයක් ගැන ඔබට අදහස් ටික ඇති කරලා දුන්නේ කවුද? ගිනි දැන්න. ගිනි දැන්න තාමත් ඇති නොවන්නට කෝටු දෙකක් මෙතන තියෙන බවවත් දන්නේ නැහැ. එහෙනම් කෝටු දෙක ගැන දැනගත්තේ ගිනි දැල්ල නිසා. හොඳට සිහියෙන් අහන්න මේ ටික. එතකොට පින්වත්නි ඇහැයි රූපේ කියන්නේ කෝටු දෙක නම් ගිනි දැල්ල ඇතිවීමත් එක්ක නම් කෝටු දෙක ගැන දැනගත්තා. ඇහැයි රූපේ කියන දෙක ගැන දන්නේ නම් විඥානය හටගත්තද නේද? හටගත්තා. ඔය ඇහැ තමා තුළ තියෙන එක රූපේ බාහිර තියෙන. ඔය දෙකට පින්වත්නි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා හැම තිස්සෙම අපි තුළ. දෙයක් දැනගන්නකොට මෙන්න මේ කතා දෙක තියෙනවා. තමා තුළ තියෙන ඇහත්, තමාගෙන් බාහිර තියෙන රූපෙට කියනවා මෙහෙම. අපි හිතමු බල්ලා දැක් මම දැනගත්ත බල්ලා. හරිද? බල්ලා දැනගන්නවා නම් ඒ වෙලාවේ අපේ හැඟීමක් නැද්ද මම දැනගත්ත බල්ලා කියලා? තියෙනවා. ඒ ඒ පැත්තේ. මේ පැත්තෙන් තියෙනවා බල්ලා දැනගත්ත මම. ඔය දෙක තුල නේද හැමතිස්සම අපි රූපයක් බලන්නේ. මම දැනගත්ත බල්ලෙක් ඉන්නවා බල්ලෙක් දැනගත්ත මමෙක් ඉන්නවා. ඔය ඒ පැත්තයි මේ පැත්තයි තියාගෙන තමයි ඔබ හැමදාම රූපයක් බලන්නේ. එහෙමද නැද්ද? එහෙම. ඔබට යම් දැන් ශබ්දයක් ඇහෙනවා නම් මම දැනගත්ත ඒ ශබ්දෙත් ශබ්ද දැනගත්ත මමයි. ඔය දෙකම උතන තියනවද නැද්ද? එතෙන් බල තමයි ශබ්දයක් අහන්නේ. එතනයි මෙතනයි කියලා කියනවා. එතකොට පින්වත්නි මම දැනගත්ත බල්ලෙක් නෑ අම්මේ කියලා කිව්වද නැද්ද? මම අර ඉස්සෙල්ලා ගෝය වාක්‍ය මතක තියාගන්න කියලා. අම්මට කිව්ව අම්මා වෙලාව පුතේ බල්ල දැක්කද? නෑ මම දැක්ක බල්ලෙක් නෑ. ඒ වගේ මෙයාට යා නොහිතුවත් එයා දන්නේ නැති උනත් අනිත් පැත්තෙන් එකක් නැහැ. මොකද? බල්ලා දැනගත්ත මමෙකුත් නැහැ. එහෙනම් එතන බල්ලා දැනගත්ත මමෙකුත් නැහැ. මම දැනගත්ත බල්ලෙකුත් නැහැ. මොකක් නැති නිසාද විඥානය නැමැති ගිනි දැල්ල නැහැ විඥාන නැමැති ගිනි දැල්ල නැති නිසා ලී කෝටු දෙකක් ගැන දන්නේ නැහැ එහෙනම් ලී කෝටු දෙක ගැන දන්නේ නැහැ කියන්නේ බල්ලෙක් ගැන දන්නේ නැහැ බල්ලෙක් දැනගන්න මමෙකුත් නැහැ එතකොට දැන් ක්‍රිකට් බලනකොට මම දකිනා ක්‍රිකට් තියනවද නැද්ද ක්‍රිකට් දකිනා මමෙක් ඉන්නවද නැද්ද එහෙනම් ක්‍රිකට් දකිනා මාව බිහි කළේ මම දකිනා ක්‍රිකට් බිහි කළේ මැද්දෙන් පැන්න විඥානද නැද විඥාන විඥාන නැමැති ගිනි දැල්ලක් ඇතිනම් ක්‍රිකට් ඇත මමත් ඇත විඥාන නැමැති ගිනි දැල්ල නැතිනම් ක්‍රිකටුත් නැත මමත් නැත ජීවිතේ හැම තත්පරයකම ඔබ ඇහෙන් යමක් දකිනවා නම් ඔය කතාව එලෙසයි. හැම තත්පරයකම ඔබ කණෙන් යමක් අහනවා නම් ඒ විදිහමයි. හැම තත්පරයකම ඔබ නහයෙන් දෙයක් දැනගන්නවා නම් ඒ විදිහමයි. හැම තත්පරයකම දිවෙන් දෙයක් දැනගත්තොත් ওই විදිහමයි. විඥානේ හටගත්තේ නැත්නම් දැන් අම්මා පුතේ පුතේ කියපු හඩ දැනගත්ත පුතෙක් හිටියේ නෑ එතන. නේද? හොඳයි ඒ තත්පරය තුළ අම්මගේ හඬ දැනගත්ත පුතෙක් හිටියද? නෑනේ. එහෙනම් ඒ පුතාට කියන්න තියෙන්නේ අම්මාගේ හඬ දැනගත්ත මම හිටියේ නෑ. මම දැනගත්ත අම්මගේ හඬක් තිබුණේ නෑ. හැබැයි හඬක් තියෙනවා කනක් තියෙනවා. ඔබේ කතාව. ඒ තිබුණත් මෙතන වෙලා තියෙන මොකද එහෙනම් විඥාණයටම තමයි සම්පූර්ණයෙන්ම මේ කතන්දරේ බාර වෙලා තියෙන්නේ. විඥානේ මායාකාරී කියන්නේ ඒකයි. මෙයා මවනවා මොකද? බාහිර ලෝකෙත් මවනවා, අභ්‍යන්තර මමකුත් මවනවා. මේ දෙක තියෙන තාක්කල් ලෝකයක් තියෙනවා, ලෝකයක් තුළ මම ඉන්නවා. එතකොට පින්වත්නි සෑම මොහොතකම අපිට දැන් එයාට මම දැනගත්ත බල්ලෙකුත් නැහැ, බල්ලෙක් දැනගත්ත මමෙකුත් නැහැ වගේම මම දැක්ක දැනගත්ත හෝනෙකුත් නැහැ, හෝනෙක් දැක්ක මමෙකුත් නැහැ. එක මොහොතේ. එතකොට හැම මොහොතකම එහෙනම් අපි දැන නොගන්න රාශිය අපිට අත්හැරන රාශියක් තියෙනවා. ඒ සියල්ල අත්හැරනකොට ඒවා දැනගත්ත මමෙකුත් නෑ මම දැනගත්ත ඒවත් නෑ. දැනගත්ත යම් කිසි දෙයක් වෙන් කරලා දැනගත්ත විඥානය දැනගත්ත දෙයක් තියෙනවා. එතන තමයි මම දැනගත්ත ඒකයි ඒක දැනගත්ත මාවයි දී වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දැක්ම මම මම කියන කතාන්දරය එතකොට බිහි කළේ කවුද? විඥානය හට ගැනීමත් එක්ක ආපු දිට්ඨියක් තියෙන උපාදාන වෙච්ච. ওই උපාදාන වෙච්ච දිට්ඨිය මත තමයි පින්වත්නි රූපේ උපාදානයක් කළා, වේදනා උපාදානයක් කළා, සංඥා උපාදානයක් කළා, සංකාර උපාදානයක් කළා, විඥාන උපාදානයක් කළා තියෙනවා. එතකොට දැන් මේ උපාදානෙ බිඳ ගන්න නම් අපි මේ මමද මෙතන ඉන්නේ කියලා හොයන්න ඕනේ. මෙතන මම ඇත්තටම ඉන්නවාද කියලා. දැන් අපි හිතමු විඥානේ මමද කියලා බලනවා. විඥානයම නැගී අපි ඔබට භාවිතා කළ උපමාවක් අලුත් අය ඉන්න හින්දා නැවත මම මේ කාරණේ අහනවා. අපි හිතමු ඊයේ පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවනේ. හොඳද? දැන් ඔබ හිතන්න මේ මගේ අතේ තියෙන මූණ බලන කන්නඩියක් කියලා. හරිද? දැන් මේ මූණ බලන කන්නඩිය ඉස්සරහට අපි මේ කතුර ගේනවා. ගෙනාවට පස්සේ කන්නඩිය තුළ මොකද්ද පතිත වෙන්නේ? හ්ම්? රූපයක්, පිළිබිඹුවක්, ඡායාවක් වැටෙනවා මේ කන්නඩිය තුළ. දැන් ඔය ඡායාව, ඔය පිළිබිඹුව මොකේ ඡායාවක්ද? කතුරේ ඡායාවක්. එහෙනම් ඒ පිළිබිඹු කතරට අයිතිද ඊළඟට දැන් මේ පිළිබිඹුව තියෙන්නේ මොකක් තුලද? කන්නඩිය තුල. කන්නඩිය තුල ඒ කතරේ ඡායාව තියෙනවා කියන්නේ එහෙනම් මේ ඡායාව අයිති කන්නඩියටද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. තියෙන්නේ කන්නඩිය තුල හැබැයි ඡායාව කතරේ. මේ ඡායාවේ සැබෑ හිමිකරු කන්නඩියද කතරද? හ්ම් කන්නදී කන්නදී කියන අතෝස බය වෙන්න බල අවංකව මට හිතෙන්නේ මේකයි කියලා අවංකව තෝසන් ඍජුව නෑ කතුර කියන අතෝසන්නේ දෙකම කියන අතවසන් දෙකටමයි තී කියන්නේ. තව එකක් අලුතෙන් එකතු කරන්න. බලපු කෙනාටයි කියන අතවසන් බලන්න. මොකද බැලුවොත් නේ ওই ඡායාව දකින්නේ බලපු කෙනාටයි කියන අතට දැන් ඔන්න චන්ද්‍ර ප්‍රතිපල හරිද එතකොට පින්වත්නි කතුරේ ඡායාව කතුරට අයිතිද? ඔන්න දැන් ඒ පිළිබඳ විමසමු. කතුර කන්නඩියත් එක්ක තරහ වෙලා කල්පනා කරනවා ඡායාව මගේ මම දැන් මෙතන ඉන්නවා. නමුත් දෙන්නේ නැහැ මගේ ඡායාව යාට. හට ගන්න දෙන්නේ නැහැ. කතුරට එහෙම තීරණයක් ගන්න පුළුවන්. කතුර මෙතෙන්ට ආවනම් කතුර කොච්චර ඉස්සර අකමැති වුණත් ඡායාව හටගන්නවද නැද්ද? හටගන්න. අපි හිතමු කතර පොඩ්ඩක් මෙතනින් අයින් වෙනවා. මෙතනින් යනවා. යා අයින් වෙනකොට කතරට කැමැත්තක් ඇති වෙනවා. ඡායාව මන් තව ටිකක් තියලා යන්න ඕනේ. එයාගේ ඡායාව නම් එයාට පුළුවන් ඉන්නේ පුළුවන් ද තියලා යන්න? බෑ. එයා කොච්චර කැමති වුණත් තියලා යන්න ඡායාවක් නැති වෙනවමද නැද්ද? නැති වෙනවා. එහෙනම් කතුරට අයිතිද? නෑ. කන්නඩියට අයිතිද කියලා ඊළඟ චන්ද ප්‍රතිපල. කන්නඩිය අකමැත්තක් ඇති කරගන්නවා කතුර මෙතන තිබුණා මගේනේ මං හටගන්න දෙන්නේ නෑ. පුළුවන්ද? කන්නඩිය කොච්චර අකමැති වුණත් කතුරක් මෙතන ඇතිනම් ඡායාවක් ඇත. කතුර අයින් වෙච්ච ගමන් කන්නඩියට කැමැත්තක් ඇති වෙනවා. මගේ ඡායාව මම මාතුලනේ තියෙන්නේ. මාතුල තියෙන ඡායාව මම තව ටිකක් වෙලා තියාගන්න. පුළුවන්ද තියාගන්න? බැහැ. එයා කොච්චර තව දුරට තියාගන්න උවමනා වුණත් ඡායාව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඊළඟට පින්වත්නි එහෙනම් අපිට ඒකෙන් එකක් තේරෙනවා. කන්නඩියට ඕන ඕන විදිහට ඒ ඡායාව හසුරවන්න බැහැ. එහෙනම් කණ්ණාඩියට ඕන විදිහට හසුරවන්නත් බැරි නම් කතරට ඕන විදිහට හසුරවන්නත් බැරි නම් දෙකටමයි තිබු. අයිති නැහැ. ආයේක හරි කිව්වේ මොකක්ද? බලපු කෙනාට අයිති. අපි හිතමු දැන් බලපු කෙනා කල්පනා කරනවා මේ කපුරක් තියෙනවා මෙතන කන්නඩි ඉස්සරහා. මට ওই ඡායාව පේන්න එපා කියලා බලාගෙන ඉන්නවා කන්නඩි දිහා. පුළුවන්ද නොබලා ඉන්න? කොච්චර අකමැති වුණත් පේනවද නැද්ද? පේනවා. අපි දුක් කකුල අයින් වෙච්ච මොහොතේ තවදුරටත් බලපු කෙනා කැමැත්තක් ඇති කරගන්නවා. මට ඒ ඡායාව තවදුරටත් පේන්න කොච්චර කැමති වුණත් පෙනේද? පේන්නේ නැහැ. එහෙනම් බලපු කෙනාටවත් අයිතිද? අයිති නැහැ. සම්දින් කවුරුත් දිනන්නේ නේද? මෙතන පොදුවේ කියන පෙවනේ ඊයේ සහභාගී වෙච්ච එක එක ඒවා කිව්වේ හතර කියපුවා හිටියා ඔව් මම මම ඊයේ පොඩ්ඩක් ඇහුවා ඔබට මතක ඇති දැන් හොඳයි දැන් කියන්න ඡායාව අයිති කාටද එහෙනම් කතුලටත් අයිති නැත්නම් කනලීට අයිති නැත්නම් බලපු කෙනාට අයිති නැත්නම් දෙකටම තුනටම අයිති නැත්නම් කාටද ඡායාව අයිති අයිතිකාරේ හැබැයි ඡායාව කියලා දෙයක් නැද්ද තියෙනවා ශුන්‍යතාව කියන එක වහමැති ඒ ශුන්්‍යතා කියන්නේ ඔන්න ඕක පිළිබඳ. සමහර කෙනා ශුන්්‍යතා කියන්නේ මෙලෝ දෙයක් නෑ හිස් කියලා. හිස් කියන එක නෙමෙයි ශුන්‍ය කියන්නේ. ශුන්‍ය කියන වචනේ සිංහලෙන් හිස් කියලා තේරෙනවා. හැබැයි ශුන්‍ය කියන්නේ හිස් කියන එක නෙමෙයි. දැන් මේ ඡායාවක් නැද්ද? තියෙනවා. එහෙනම් හිස්ද? හිස් නෑ. යමක් තියෙනවා. ඵලයක් තියෙනවා. ඉතින් ඵලයේ තියෙනවා. හැබැයි ශුන්‍ය කියන එකේ තේරුම ශුන්‍යතා ගැන සූත්‍රයක් තියෙනවා එනම. ඒකෙදි පෙන්වනවා ආත්මයක් නැති හින්දායි. හසුරවන්න මමෙක් නැති හින්දායි මෙතන ශුන්‍ය කියන්නේ කියලා. දැන් බලන්න එතකොට හතුරටයි පිට නැත්තම් ඡායාව, කන්නඩීටයි පිට නැත්තම් ඡායාව, බලන කෙනෙකුටයි පිට නැත්තම් ඡායාව. ඡායාව කාටවත් අයිති නෑ. ඒතර ඡායාව කාටවත් අයිති නැති නිසාම ඡායාව ආත්මයක්ද? නෑ. ඡායාව ආත්මයක් නෙමෙයි. ඡායාව හේතුවක් නිසා හටගන්න ඵලයක් විතරයි. හේතුව නැති වෙච්ච ගමන් නැති වෙන එක විතරයි. කවුරු කොච්චර අකමැති වුණත් හේතුව හටගත්තොත් ඵලයේ නොමැති ඡායාව හටගන්නවා. කවුරු කොච්චර කැමති වුණත් හේතුව නැති වුණොත් ඵලයේ නොමැති ඡායාව නැති වෙනවා. ඒ නිසා හසුරවන්න ආත්මයක් නැති හින්දා ඡායාව නිට්ටිද අනිත්‍යද? අනිත්‍ය නිසා ආත්මයක්ද අනාත්මයි. අනාත්මයි. ඔබයි ශුන්‍යයි කියලා කියන්නේ. ඔබට මේ කාරණා හරියට වැටෙනකොට මුළු ත්‍රිපිටකයේම වැටහෙයි ඔබ හොඳට දේශනා අහලා තියෙනවා සියලු දේශනා මනාකොට ඔබට නිරවුල් වෙමින් යයි. පින්වත්නි එතකොට මේ විඥානය ඔය කපුරට කපුරේ ඡායාවක් හටගත්තා වගේද නැද්ද කියලා දැන් බලමු. දැන් කන්නඩිය ඔතන කියලා හිතාගන්න. කන්නඩිය තමයි අතුල. දැන් මොකද වෙන්නේ? ඡායාව නැමැති විඥානේ හටගන්නවද නැද්ද? දැන් ඡායාව තමයි විඥානේ. හටගන්නවද නැද්ද? හටගන්නවා. මොන විඥානද හටගන්නේ? ඒක හොඳට කියන්න හිතලා. ඇහි විඥානේද නැද්ද? ඇහි විඥාණයෙන් කතර දැනගන්නව නේද? දැනගන්න. විඥාන කීයක් තියෙනවද? 6යි. එතකොට දැන් ඇහි විඥානේ කී වෙන එකද? පළවෙනි විඥානේ. දැන් හිතරෝ මේ කතර දකිලි හටගන්න කීවෙනි විඥානේද? පළවෙනි විඥාන. හොඳයි. දැන් පින්වත්නි ඒ කතර කො එන්නාමනේ හරි. හොඳයි. දැන් අර කන්නාඩිය මත ඡායාවක් හටගත්තා වගේම විඥානෙ නැමැති ඡායාව දැන් ඔබේ මනසේ හටගත්ත දෙන හටගත්තා. ඒත් අර කතුර කන්නඩි ඉස්සරහා තියෙන දාක් හටගත්තා නැති වුණාට පස්සේ නැති වුණා වගේ නැති වුණාද නේද? නැති වුණා. දැන් මේ ඡායාව නැමැති ඔය ඇහි විඥාන. විඥාන අතර පළවෙනි විඥානේ හටගත්තානේ. ඒ විඥාන දැන් ආයෙ අරගන්න බලන්න. ලොකු දෙයක්. ඈ අපි පැහැදිලි කරුවා පළවෙනි විඥානය මොකද්ද? ඇහි විඥානේ. දැන් ඔළුවේ ඇහි විඥානේ පේනවද? <laughs> ඈ ඒ කී වෙනි විඥානය? 6 1යි 1යිද? ඈ මොඩිසෝරි දාලා ගන්න නේද? 6 කියන්නේ එකක්. 1 කියන්නේ තව එකක්. අපි කිව්වේ පළවෙනි විඥානයනේ දැන් හටගත්තේ. පළවෙනි විඥානේ දැන් ගන්නවායි. ඔළුවේ තියනවාද? ඒ කී වෙනි විඥානද? පළවෙනි එක තියනවද? ඈ? පළවෙනි එක. අපි කවගොල්ලෝ නැහැ. ඔයාමම කියන්නේ. ආ ඒක තමයි යහන්නේ. ඒ මං කියන්නේ මේ පළවෙනි එක ගන්නවා. රාන්දරගේ පුතාට විතර දෙන්නේ. හරි මම මම මෙහෙම කියන්නම්. තේරෙන ගොඩේ භාෂාවෙන් කියන්න මේකට තේරෙන්නේ. ඒ වෙලාවේ දැක්කද සතුර? කොහෙන්ද දැක්කේ? ඔබතුමී කන්නඩි දාලා තියෙන එක ඇත්ත. දැන් ඒ වෙලාවේ කතුල දැක්කද කොහෙන්ද දැක්කේ? අපි ධර්මයේ තුල කතා කරන්නේ ඇහෙන්ද, කනෙන්ද, නහයෙන්ද, දිවෙන්ද, කයෙන්ද මොකෙන්ද? ඇහෙන්. කතර ආය අහන කතර දැක්කද? කොහෙන්ද දැක්කේ? ඇහෙන්. දැන් ආයෙහෙන් දැකන්නේ. ඇහෙන්ද? ඔව්. ඒක තමයි මම අහන්නේ. ආයි දකින්න පුළුවන්ද? ආ ඒක තමයි මම අහන්නේ. දැන් තේරුණාද? හා දැන් දකින්නේ වෙන එකකින් නේද? ඒ 6 වෙන එක. අපි කියනවා එක එකෙන් දකින්න. පුළුවන්ද? ඇහෙන් දැක්ක දැකීම ආයි දකින්න පුළුවන්ද? බෑ. හොඳයි එයා මම හිතලා කියනවා. දැන් මොකද වෙන්නේ? ඒකමද? ආ අලුතින් ආයි දකින්නවනේ. එහෙනම් කෝ ඒක? ඒක විඥාන කියලා. හොඳයි. මම හිතන ඔබට දැන් තේරෙනවද? මෙතන පින්වත්නි ඒ මම පළවෙනි වතාවේ පෙන්නපු කතර තියාගන්න බැරුණා නම් ඒ විඥානේ දැන් පෙන්නපු විඥානේවත් අල්ලගන්න පුළුවන් නේද? දැන් දෙවෙනි වතාවට කතර වෙනවා ඒ වතාවේවත් පුළුවන් වුණාද විඥානේ හඳව ගන්න? ඉගෙන ඔයගලන්ට ඕන ඕන විදිහට ඒක ගන්න බැරිද? ඔයගලන්ට කියන්නේම නැද්ද ඒක නැති වුණාද? ඈ? ඔයගලන්ට කියන්නේම නැද්ද ඒක නැති වුණාද? නැති වුණා නේ. ඒ ඇහි විඥානේ එතකොට ඔයගලන්ගේ තියෙන සල්ලි පාවිච්චි කරලා හරියට බලයක් පාවිච්චි කරලා හරි ඔයගලන්ගේ තියෙන ලොකුම අර කුලයක් තියෙන කුලේ පාවිච්චි කරලා හරිවත් බැරිද විඥානය ආයි ගන්න බැ එහෙනම් එහි විඥානය නිත්‍යද අනිත්‍යද අනිත්‍ය හරියට අර කණ්ණාඩියට මේ කතුරේ ඡායාව වටනවා වගේමද නැද්ද ඒ ඡායාව නැති නැති වුණාද නැද්ද ආයේ හේතු නැතිවෙච්ච ගම නැති වුණා එහෙනම් පින්වත්නි ඒ ඡායාව හසුරවන්න කෙනෙක් හිටියද? කන්නඩියේ ඡායාව? නෑ. එහෙනම් මේ විඥානේ හසුරවන්න කෙනෙක් ඉන්නවද? ඔයගලන්ට ඕනනේ විදිහට හසුරුවත හැකිද? බෑ. එහෙනම් විඥානේ මමද? විඥානේ මගේද? විඥානේ මා තුළද? මම විඥානේ තුළද? විඥානේ මට ඕන ඕන විදිහට හසුරවන්න පුළුවන් දෙයක්ද? විඥානේ සදාකාලික නිත්‍ය දෙයක්ද? අනිත්‍ය නම් ඒක සැපද? පින්වත්නි තථාගතයන් වහන්සේ අපිට බෝධ කරන්න කිව්ව ඒ දෙයද නැද්ද? එතකොට ලෝකේ ඕනම දෙයක් ඕනම මොහොතක දැනගන්නේ ඇහි විඥාණයෙන් හරි කනේ විඥාණයෙන් හරි නහය විඥාණයෙන් හරි දිව විඥාණයෙන් හරි කය විඥාණයෙන් හරි මනස විඥාණයෙන් හරි. එතකොට මුළු ලෝකෙ ගැනම දැනගත්තේ ඔය හයෙන් නම් ලෝකෙ කියන්නේ ඔය හය. එතකොට ඔය හය ওই විදිහට අනිත්‍ය නම් ලෝකෙම අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. ලෝකෙම අනාත්මයිද නැද්ද? අනාත්මයි. ඔබට ඕන ඕන විදිහට හසුරවන්නේද? හසුරවන්න බැහැ. මේක වෙලාගෙන දැන් ඔන්න ඔබට තේරෙනවා මේක තමා තුළ එහෙනම් කතා කරන වැඩක්. නේද? ලෝකේ කතා කළේ තමා තුළනේ. මේ බඹයක් පමණව තමා තුළ තමයි දැන් මේ කතන්දරේ යන්නේ. අපි ලෝකේ අනාත්මයි ලෝකේ අපිට ඕන විදිහට හසුරවන්න බැහැ කොහොම බාහිර ගැන හිතේ තියෙන්නේ. එහෙම කොහොමද කියන්නේ මේක මට ඕන විදිහට මේ හදවන්න පුළුවන් නේ? මං ගන්න. අපි අර බාහිර ගැන හිතනවා. ඒ කියන්නේ මේක ඕපනයික වෙලාද? ඕපනයික කියන්නේ තමා තුළින් දකිනවා. එහෙනම් මතක තියාගන්න පින්වත්නි අපි කතා කළේ තමා තුළින් දකින ඕපනයික ධර්මය. එතන සම්දිත්තිකයි කිව්වා. සම්දිත්තිකයි කියන්නේ මේ මොහොතේම දකින්න පුළුවන්. දකින්න බැරිද? තේරුම් ගන්න පුළුවන්. මේ කියන දේ මේ මොහොතේ තේරෙන්නේ නැද්ද? හා සනස සනස දැන් කිව් එක අපිට හෙට තමයි තේරෙන්නේ. නේද? අර එහෙම වුණොත් නම් කියන්නේ එක හය කරගත්තොත් නම් හෙට හිතවත් තේරෙන්නේ නැහැ. පින්වත්නි, එතකොට මේ විඥානෙත් මම නෙමෙයි නම් විඥානෙ නම් මේ ගිනි දැල්ලට පින් සිද්ධ වෙන්න කියලා කිව්වකෝ විඥාන වෙති ගිනි දැල්ලට පින් සිද්ධ වෙන නේද? මම දකින ඒකත් ඒක දකින මාවත් බිහි වුනේ. හරියට කළුවරේ ගිනි දැල්ල නැති තාක් ලී කෝටු දෙක ගැන දන්නේ නැහැ. ගිනි දැල්ල ඇතිවීමත් එක්ක ලී කෝටු දෙක ගැන දැනගත්තා. එහෙනම් පින්වත් මෙතන ලී කෝටු දෙක නැමැති ඇහැයි රූපෙයි ගිනි දැල්ල නැමැති අර විඥානයේ ඡායාවක් වගේ ඒක සියල්ල තුල මම නැත්තම් ඔය ස්පර්ශයෙන් හටගත්තු කරුණ තුල තුලම මම නැත්නම් මගේ කියලා මට හසුරවන්න පුළුවන් දෙයක් නැත්නම් මොකද්ද මේ ලෝකේ නিত্য ආත්මයක් කරගෙන තියෙන්නේ කියලා ඔබට දැන් තේරෙනවද? සක්කාය දිට්ඨිය කියන්නේ ඔන්න ඔය ඇත්ත කතාව නොදන්නකම. දැන් ඔය මේ කියලා දුන්නේ මවපු කතන්දරයක්ද? දැන් මේ කියපු හැම කරුණක්ම පවතින සත්‍යයට නිර්මාණය කරපු මනක්කල්පිත දෙයක්. පවතින සත්‍යය. අයන් ඉඳලාවේ අපි. ටීවී එක පුතා බලන දැන් ඉඳලම තේරුම් කරමින් ආවේ වෙන් කරලා දැනගන්න තැන ඉඳලා. ඒතර මේක ලෝකේ කාතුලත් සිද්ධ වෙන පවතින සත්‍යය. බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ඔය தත්ත්වේ ලෝකේ තියනවද නැද්ද? තියෙනවා. ඒතර ඔය தත්ත්වය ලෝකේ හැමදාමත් තියෙනවා නම් පින්වත්නි ඔය සත්‍ය අපිට වැහිලාද තියෙන්නේ නැද්ද? වැහිච්ච එක තමයි අවිද්‍යාව කියන්නේ. ඒතකොට පින්වත්නි ඔය අවිද්‍යාවේ වැඩිම කොටසක් බාර වෙලා තියෙන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය බිඳුනොත් මෙතන ආත්මයක් නැහැ කියන එක හරි අවබෝධ වෙනවා. ඔබට එහෙනම් පින්වත්නි මේ සක්කාය නැමැති පංච පාදානස්කන්ධය කෙරෙහි මම වශයෙන් දකිනා දිට්ඨිය ආත් ඒ දැක්මක් තියෙනවා. අන්නේ දැක්ම නැති කරගන්නයි මෙතෙන්දී ඕන වෙන්නේ. එතකොට ඒක නැති වෙනවා කියලා රහත් වෙනව නෙමෙයි මොකද වෙන්නේ? සෝතාපන්න වෙනවා. එතකොට මේ කිව්ව ධර්මතාවය විඥානේ හට ගැනීමත් එක්ක අපි තුන් මලක් දකිනවා කියලා දැන් ඔබට මල් පේනවනේ. මල දකින මමයි මම දකින මලයි දෙකම බිහි වෙන්නේ මේ විඥානේ හටගත්තොත් මිසක් නැද්ද? ඒක හටගත්තොත් නිතරයි. එතකොට ඔබට මේ ධර්මතාවය තේරුම් ගත හැකි නම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. එතකොට මේ සක්කාය දිට්ඨියට පරිබාහිර ලෝකයේ ඔය කියපු ඇත්ත තේරෙන එකට කියන්නේ මොන දිට්ඨියද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළටම ඔබ පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන්නේ සෝතේට ආපන්න වෙනවා. සෝතේට ආපන්න වෙනවා නම් සෝතාපන්න වෙනවා නම් සක්කාය දිට්ඨිය බිඳෙනවා. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ පින්වත්නි හිස ගිනි ගත්තා වගේ වහවහ උත්සාහ කරන්න කේ මොකක් කරන්නද ඉස්සෙල්ලා? සක්කාය දිට්ඨිය නැති කරන්න. මොකද ඔබ හිතන්න දැන් ඔය අනාත් ඔය කතන්දරේ දන්නේ නැතුව ඔය සක්කාය දිට්ඨිය තියාගෙන කොච්චර කාමරාගය දුරු කරන්න කියලා කාමයන් කෙරේ ඇල්ම නැති කරන්න කියලා උත්සාහ කරලා වැඩක් තියනවද? නෑ. එහා රත්තරන් වල ටික පැත්තකින් තියන්නේ. හැබැයි මම දකින රත්තරන් බඩුවේ රත්තරන් බඩු දකින මමයි ජීවත් වෙනවද නැද්ද? ජීවත් වෙනවා. එයා ලෝකේ මොන දේ අතහරින්න උත්සාහ කරත් එයාට මම අතහැර ගන්න බැරි නම් කිසිවක් අතහැරෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ අමා දැන් මෙතන තමා තුළ තියෙන දැක්ම නැති කරන්න මේ ගිහිගෙදර ප්‍රශ්නයක් තියනවද? නෑ. ඒකයි විසාක මේ අවබෝධය ඇති කරගත්තා. මේ අවබෝධය ඇති කරගෙන විශාල කෝටි ගණන්කට ආවරණ කරනවා. එතකොට එතනදි පින්වත්නි වෙන්නේ මොකද්ද? කාමරාගය කියන්නේ මොකද්ද? ඒක වෙනම කතාවක්. මෙතන මේ අනවබෝධය වෙනම කතාවක්. අනවබෝධය නැති වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ටික ටික ටික ටික Tamanට ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවද නැද්ද? කලකිරීම වෙනකොට නොඇලීමක් වෙනවා නොඇලීම ආවට පස්සේ නිදහස් වීමක් තියෙනවා. ඔය පිළිවෙල තමයි යන්නේ. ඉස්සෙල්ලා අපි නොඇලෙන්න උත්සාහ කරනවා නම් ඒක හරියට අර බැලි වලින් අරක වහනවා වගේ. ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද? ඒ කියන්නේ පිළිවෙල බුදුරජාණන් වහන්සේලා යථාභූත ඥානෙ තමයි ඇත්ත ඇති සිටින් දකින්න එක. දැන් මම කතා කරේ ඇත්ත ඇති සිටින්. ඒතර ඔය යථාභූත ඥානෙ ආවට පස්සේ නිබ්බිදාව ඇති වෙනවා. අවබෝධයෙන්ම කලකිරීමක් එනවා. කලකිරීම ආවට පස්සේ නොඇලීම විරාග. විරාගෙන් පස්සේ විමුක්ති. නිදහස් වීම. එතකොට අපි දැන් මේ එකපාරට ධර්මයට ආපු ගමන් නොඇලෙන්න උත්සාහ කරනවා. ඕවා එපා වට ඇලෙනවා. නොඇලෙන්න උත්සාහ කරනවා. තාම යථාභූත ඥානය ඇති වෙලාද? නැහැ. කවදාකවත් අතහැරෙන්නේ නැහැ. අපි හිතමු ඔබ භාවනා කර කර එක එක අවබෝධ ඇති කරගන්න උත්සාහ කරනවා. ධාතු මනසිකාරයේම උදාහරණයකට දැන් ඔබට මේ කයම ධාතු වශයෙන් යොනසුවට එහෙම පස් වෙන දේවල් ජලයට දිය වෙන දේවල් කුලගේ හමායගෙන යන දේවල් උණුසුම් ස්වභාවයේ දේවල් මේ කයේ තියෙන පාට වියපෝතේ ජෝයෝ කියලා ඔබට භාවනා කරන්න බැරිද මුළු කයම පස් ගොඩක් වශයෙන් විමසමින් පුළුවන් එතකොට ඔබට මේ මුළු කයම පස් වෙන දෙයක් කියලා දැනෙන්නේ නැද්ද දැනෙනවා මේ මුළු කයේම තියෙන පොළොවට පස් වෙන දෙයක් වතුරට දිය වෙන දෙයක් කියලා ඔයා ඔය වශයෙන් දැනෙනකොට ඔබට තේරෙනවා නේද මෙතන මම කියලා දෙයක් නැහැ කියලා. හැබැයි එතන අතහැරලාද ඔබ හිතන්නේ? මම කියලා දෙයක් මෙතන නැහැ කියලා පොළොවට පස් වෙන ගොඩක් විතරයි කියලා හිතුණත් තාම මගෙන් නිදහස් වෙලා නැහැ. මම ඒක උදාහරණයකට මෙහෙම කියනවා. ඔන්න නියපොත්ත දිහා බලනකොට නියපොත්තම ගම කේසා ලෝමා නඛා දන්තා වශයෙන් නඛා ගම මෙතන උදාහරණයකට නියපොත්ත නියපොත්ත දිහා හොඳට බලන්න තමා. තමන් තමන්ගේ නියපොත්ත දිහා බලන්න. ඔය නියපොත්ත පස් වෙන එකක්ද නැද්ද? හොඳට හිතන්න අවංකව. ඔතන තියෙන තනිකර කවදා හරි දවසක පස් ටිකක් වෙන ටිකක්ද නැද්ද? එහෙනම් මේ පස් ටිකක් නම් මේක මමද? මගේ නෙමෙයි කියලා මේක අපිට අතාරින්න පුළුවන්ද බැරිද? මනසින් පැහැදිලිව පුළුවන්. ඒ වුණාට පින්වත්නි විඥාණයෙන් ඔබ ඔය නියපොත්ත දකිද්දී මම දකින නියපොත්ත කියන තැන ඉඳලා නිමෙයිද ඔය ධාතු මනසිකාරයේ අවබෝධය ඇති කරගන්න උත්සාහ කරේ. හොඳට මේ හිතන්න. ඒ කියන්නේ මම දකින නියපොත්ත පස්වෙන එක. මම දකින නියපොත්ත අනිත්‍යයි. මම දකින නියපොත්ත මගේ නෙමෙයි. මම කියන එක තේරෙනවද? මම දකින නියපොත්ත මගේ නෙමෙයි. දැන් ඔය නියපොත්ත ධාතු වශයෙන් වඩන එකයි ති සම්මා සතියට. සතරින් අතිපට්ඨානේ තමයි ධාතු මනසිකාරය තියෙන කායanusasanaව. ඒකට සම්මා සතිය නෙමෙයි මුලින් වඩන්න ඕනේ සම්මා දිට්ඨිය. ඒක ඒක මුලට දැම්මේ. සම්මා දිට්ඨිය ඇති කරගත්තට පස්සේ තමයි සතිපට්ඨානාදී සියලු දේ හරියට වැඩෙන්නේ සම්මා විදියට. අපි මෙතෙක් සතිපට්ඨාන වඩනවා, වීරිය කරනවා, භාවනා කරනවා, සමාධි වඩනවා, සීල රකින්නවා, අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යට තියෙන ඔක්කොම ටික කරනවා. උඩම එක අතහැරලා. ඒ නිසා වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය තුළ ඉඳලා තමයි සතිපට්ඨාන වෙන්නේ. සක්කාය දිට්ඨිය තුළ ඉඳලා සතිපට්ඨාන වෙනවා කියන්නේ මේ නියපොත් අනිත්‍යයි පස් වෙන එකක් මේක ඇත්තයි. හැබැයි මම දකින නියපොත්ත තමයි අනිත්‍යයි. මගේ දකින්න මට දකින්න ලැබෙන මගේ දැක්ම මේ නියපොත්ත ඒ නියපොත්ත මගේ නෙමෙයි. නියපොත්ත මගේ නෙමෙයි වුණාට දකින් දැකීම කාගේද? මගේ. ඔබනම් තේරෙන උදාහරණයක් කියන්න ඕන අපි නෝ මේ පන්සලේ මොකද උත්සවයක ෆොටෝස් ටිකක් අරගෙන ඔය ෆොටෝ ටික දැන් හම්බුණාට පස්සේ අපි ඩග්ගාලා ෆොටෝ ටික බලාගෙන බලාගෙන යනවා කවුද හොයන්නේ මම කොච්චර දැන් මම හොයාගෙන යනකොට ඔන්න ඔබට එක ෆොටෝ එකක් ඉන්නවා මම වගේමයි ඒ විදිහටම කොණ්ඩේ ඔක්කොම තියෙනවා හොඳට බලනවා මම නේද කියලා හොඳට බලනකොට මම නෙමෙයි ඒ කියන්නේ මං වගේ කියලා රැවටුණා මම මේ පැත්තකට හැරලා හිටියේ එහෙනම් මගේ මම මමමයි කියලා රැවටුණා බලන් ගියාම මම නෙමෙයි කියලා පැත්තකින් තියෙනවා දැන් ඒ වගේ මිනිහ පොත්ත මම කියලා හිතන් හිටියම සතිපට්ඨාන වැඩුවම බලන් ගියාම තේරෙන පස්ස ගොඩක් විතරයි බලන් ගියාම මම නෙමෙයි කියලා අපි මනසින් පැත්තකින් තියෙනවා. අතාරිනවා. හැබැයි දැන් මෙයා මේ ෆොටෝ එක මම නෙමෙයි කියලා අතහැරියත් මවිල්ලෙන් නිදහස් නෑ. ආන් මේ වගේ තමයි ওই සතිපට්ඨාන වැඩිල්ල කවදාකවත් ඔබට කිසිම ධර්මතාවයකට කියන්නේ සෝවන් වෙන බැරි නම් කොහෙද රහත් වෙන්නේ? ඉතල සෝවන් වෙලා ඉන්න බෑ. එතකොට මේ සතිපට්ඨාන වැඩිවල මොක වැඩිවත් පින්වත් ඉස්සෙල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඔබට ඊළඟට නැවත මම හිතන්නේ මේ දේශනාව කියලා නේද? අනිද්ද අනිත් දේශනාවේදී අපි කියලා දෙන්නම් මේ අවබෝධය මත පිහිටලා ඔබ ධර්මය පුරුදු කරනකොට එයා තමයි ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ. ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ කෙසේද කියන එක පුරුපත්ජන භවෙන් මිදෙනවා කියන්නේ මොකද්ද කියන එක අපි මෙතෙන්ට එනකන් කතා කරපු කාරණා ටිකත් එක්ක ගලපලා තේරුම් ගන්නවා. ඒ නිසා අර ඒක කඩා ගන්න නැතුව ටිකක ටිකක් ගැලපෙන්න කන්ටිනියු වෙන විදිහට ඔබ ඊළඟ අනිත් දේශනාවට මේ වෙලාවටම සහභාගී වෙන්න. දැන් ඔබ තේරුම් ගන්න එහෙනම් නියපොත්ත ධාතු වශයෙන් අනිත්‍ය බලන එක. නියපොත්ත පස්වෙනි එකක් නියපොත්ත අනිත්‍යයි කියන එක ධාතු වශයෙන් අනිත්‍ය දැකීම. දැන් අද ස්කන්ධ වශයෙන් විඥානය අනිත්‍ය වශයෙන් දකින එක ස්කන්ධ වශයෙන් අනිත්‍ය දකින. ස්කන්ධ වශයෙන් අනිත්‍ය දකින එක ධාතු වශයෙන් අනිත්‍ය දකින එකට කලින් සිද්ධ වෙන්න ඕනේ. නැත්නම් එයා තුළ සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා හැබැයි ධාතු වශයෙන් දකින එකත් ඊට පස්සේ සම්මාදිට්ඨිය තමයි ඇති. හරි. දැන් ඔබට එහෙනම් කයම පස් වෙන දෙයක් කියලා දැක්කත් මම නිදහස් වෙන්නේ නැහැ කවදාවත්. ඔය විඥානේ කෙරුවාව තේරෙනකම්. තේරුම් ගන්න එක හොඳට. ඒකයි මේ පංච උපාදානස්කන්ධයයි සක්කාය කියන්නේ. වෙන එකක් නෙමෙයි. කය නෙමෙයි සක්කාය කියන්නේ. සමහර වෙන මේ කය තමයි ස්වකාය කියලා කියනවා. ස්වකාය, තමන්ගේ කය. ඒක තමයි සක්කාය කියන්නේ කියලා සිංහලෙන් අර්ථය හදනවා. ස්වකාය කියන්නේ මොකද්ද? සිංහල වචනයනේ. නේද? සක්කාය කියන්නේ පාලි වචනයක්. අපිට අපේ අර්ථකථන ඕනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සක්කාය සක්කාය කියන්නේ මොකද්ද කියලා සාමාන්‍යයෙන් මම අහනකොට බුදුරජාණන් වහන්සේ හරියම පැහැදිලිව භික්ෂුව සක්කාය කියලා කියන පංච පාදානස්කන්ධයට කියන නමක් කියන්නේ. එහෙනම් මේ පංච පාදානස්කන්ධය කෙරෙහි ඇතිවෙච්ච දික්තියක් තමයි මේක. ඕනම තැනක ඔබට බලතැකි සංයුතනිකාය තුන පුරාම සක්කාය දිට්ඨිය ගැන දේශන යනවා විෂයාකාර සක්කාය දිට්ඨියකට ගලපලා පෙන්නනවා ඒ හැම එකක්ම මේ උපාදානස්කන්ධ පහර හතර ආකාරයෙන් දෙකිනවා තමන්ගේ කය ගැන නෙමෙයි එතකොට තමන්ගේ කයත් බාහිර කයත් ඔක්කොම කෙරෙහි තමන්ට අවබෝධයක් ඇති වෙනවා මොකක් දැනගත්තද පංච පාදානස්කන්ධ ගැන දැනගත්තොත් දැකගත්තොත් එතකොට ඔබට මේ ලෝකෙ ගැනම පරිපූර්ණ අවබෝධයකට පත්වන්න ඔය ඇල්ම දුරු කරන්න කලින් මේ තියෙන අනවබෝධය දුරු කරගන්න වාග්ය වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු